අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ වැඩමුළුවේ දෙවැනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අපි ආරාධනා කරමු ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්න ඉස්සලා ඉදිරිපත් කරන විදිහට. Uh, here is the first question. Dear Venerable Sir, I usually start my meditation by paying attention to the breath. Soon I feel vibration sensations on my head and sometimes on the whole body. These sensations extend to day to day life as well. I notice them when I am less busy or taking a break or soon after some activity like walking or after a shower. When I go to sleep, I fall asleep with these sensations and sometimes wake up with them. I used to listen to classical music. Mozart and Bach were my friends. Recently, I happened to listen to a trumpet concerto. I felt it was so beautiful. So I listened in. The next moment, I noticed my face was vibrating. This was according to the trumpet note. As the note changes, position on the face that vibrated changed as well. At this time, I was driving as well. This lasted for over five minutes. Yesterday, you mentioned the vibrating sensations are a kind of an energy. How do I tally my experience to this knowledge? Next question. Is it a good thing to let music break into vibrations and tune in with the <coughs> body? In other words, listen to them with the body rather than the ears. May the Triple Gem bless you and your mission. Uh, this uh, vibration can appear like a light or sound or a touch or a smell or a thinking, anything. So it's a kind of a primordial form. When it is manifested, it appear according to your likings and disliking and personality traits, sometimes like a vibration, sometimes like a music, go light, whatever may be. So on one thing only one can observe, this vibration is never disturb your experience. It's a very, very preliminary. It is a kind of a subsurface place, hardly you can notice it. Once you notice, you can't forget about it even if you breathe, you can see the vibration there. Even if you listen to a sound of silence or sound of music, you can uh, listen to it. When you are sleeping, when you are breathing, when you are bathing, when you are driving, wherever may be, it is there. So I would say this is humanity. More you associate it, more you natural and less complicated and... Uh, sometimes when the, they become highly manifested, uh, you may experience something other than this vibration, but whenever it calm down, back to the vibration. So if you listen to the Beethoven, pastoral music, he bring the huge vibration like a heartbeat, ultimately bring the silence, bring the, uh, the orchestra to the sound of silence and keep you for a split second and you hear the biggest music on the earth that is silence and again he starts go to the pastoral music so there also if you are a meditator you can see when every sound disappears you listen to your sound of silence and some people call it a music some other people call different different things that means you can still go down when you go deep down it is nothing but the cosmic energy but you can't claim this is me. Soon you claim, you start stress, you start frustration. When you dissolve into that, your ego also dissolves, your conceit also dissolves, your desire also dissolves, the energy is there, just like it rains. It is not me, it is not mine, it is myself, it rains. So like when and where you go merge with this uh, uh, the vibration and you find nothing maintenance cost no me and not me vibe, uh, the margin boundary and no language necessary each and everyone experience exactly the same so if you wish to feel others mind go back to this energy as deep as possible and then you can feel before your uh, birth and after your death and what it, it is and which is not belongs to you uh, so that is the only thing is you don't have any possession but you can go into you can be a neutral observer meditation is one method to go there and uh, best thing is it is free of charge and everywhere available. So once you learn it, you find any other thing, any more than anything of this vibration is mixed with frustration mixed with sectarianism, mixed with uh, uh, tension. And if you learn it, there is a method to go back into the deep layers and there you can entertain certain moments of no silence, sorry, no stress, no tension. But when you go deep down, uh, the time and space is not valid. It is there the path is from this disturbed mind, from this uh, frustrated mind, back to this energy. So, we Buddhists, we call this spiritual but uh, you may call as you as you like so when you go back uh, you can feel the unmanifested energy that is pure that is spiritual so call whatever it may be try to be there least amount of energy consumption least amount of frustration you can entertain but uh, thing is when you are going deep there it is not that you are entertaining but the kind of a kind of a rapture or gladness is there. So if you wish, anytime welcome. Before I pass the microphone to uh, Ari, there is another announcement. This comes from the organizers. The organizers may want to contact you for various reasons. Kindly ensure that the telephones in your rooms are connected. Metta, yoga. අවසරයි ස්වාමීන් වහන්ස. ඊයේ භාවනා ප්‍රශ්න හතරක් ඉතුරු වෙලා තියෙනවා. දෙකක් වැඩි වෙලා තියෙනවා රෑ. දිනේ දාලා තියෙනවා සම. නෑ එහෙම උනේ මූලධර්ම ප්‍රශ්න දෙකක් තිබුණායි. ඒකයි මම හතරයි කිව්වේ. දැන් ඒව හතරයි අරව දෙකයි. ඒකෙන් පණක් ඔව්. මූල ධර්ම ප්‍රශ්න වලින්ද? අද භාවනා ප්‍රශ්න වලින්. භාවනා ප්‍රශ්න දෙකෙන්. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ මා කලක් භාවනා කිරීමට උත්සාහ කරයි. පරයන්කේ ආනාපානයේදී හුස්ම කිහිපයකදී එය නොදැනී යයි. එන්පසු නිශ්චල ස්වභාවයක් හෝ ශරීරයේ පෙදෙසක කම්පන චංචල අත් දකි. මෙම කම්පන වරක ඔළුවේද වරක බඳෙහිද වරක තැනක් සොයාගත නොහැකි දැනීමක් පමණක් ලෙස පවතී. වරක සිතවිලි ගලා එයි. බොහෝ දිනවල හිමිදිරි පාන්දර මා නිදා සිටන විට සිතවිලි ගලා එයි. එය දැන් එය මා දැනගනී. මෙවිට මා අවදි වෙමින් සිටන වග මම දැනගනිමි. එහෙත් මා හරියටම අවදි වන්නේ එනම් ඇස්සරගත හැක්කේ තවත් පැයකට පමණ පසුවය. මා අවදි වී දිනේ කෘත්‍ය පටන්ගත් පසුවද අතරක් නැතිව සිතවිලි ගලා එයි. වරින් වර මම හිත පාදයේ පොළවට ස්පර්ශය හෝ අත්ල ස්පර්ශවන දෙයට ගෙන ගියද ඒවා අභිබවා සිතවිලි ජයගනී. මේ තරමක් වෙහෙසකාරී තත්වයකි. බොහෝ ප්‍රපංච දිගේ සිත ගලා යෑම භාවනාවට එළඹීමටද බොහෝ කලකට පෙර සිටම බලවත් නාස්තියකයි මට හැඟී තිබේ. පරයන්කයේදී සිතිවිලි අභිබවා කර්මස්ථානයට හෝ ඉරියව්වට සිත ගත හැක. එසේ අමාරු නම් හිතනවා හිතනවා යනුවෙන් මෙනෙහි කිරීමෙන් එම தත්ත්වය ජයගත හැක. ගරුතර ස්වාමින් වහන්සේ සාමාන්‍ය ජීවිතයේ විශේෂයෙන් උදෑසන ප්‍රපංච ජය ගැනීමට අභ්‍යාසයක් ඇතොත් එය පහදා දෙන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. තවද ආරණ්‍යයේදී අද උදෑසන කරන කාර්යයට සතිය පිහිටවීම පහසු විය. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ධර්මයේ ජීවයත් බඳු ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක පිළිබඳව මෙන්න මෙහෙම කාරණා තුනක් විතර මතක් කරන්න පුළුවන්. එකක් තමයි මේ ලියුමෙම සඳහන් කරලා තිබුණා ඒ හිතවිලි එනකොට ඒ වෙනුවට රූප කර්මස්ථානයක් වම තියෙන හැටි දකුණ තියෙන හැටි එහෙම නැත්නම් ඉරියව්ව වගේ දෙයක් දාන එක තමයි ਸਰවචනාසිකේ ක්‍රමයේ ඒ නිසා හිතවිලි කියන එක අරූප ද්‍රව්‍යයක් බවත් ඒක නිකන් පාවෙන දෙයක්. ඒ වෙනුවට රූප ද්‍රව්‍යයකට හිත දැමීම පාලනේ වැඩි කර තමන් අතර නතු කර ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසා හැම වෙලාවෙම මතක තියානින්න ඒ හිතවිල්ලක් එනකොට හිතවිල්ලට තරහ නෙවෙයි. හිතවිල්ලට තරහත් හිතවිල්ලට ආහාරයක් වෙනවා. ඒ වෙනකොට තමන්ට ඒක වෙහෙසනම් විතරක් රූප කර්මත්තාට හිත දාන. වේස නැත්තම් යන්න හරියන. ඒක දෙවෙනි පොයින්ට් එකේ. මොකද මේ හිතවිලි ගොඩක් එන්නේ එන්නේ ඒකේ කැතැසිස් එකක් තියෙනවා. ඒකේ විරේචනයක් තියෙනවා. ඒක ගියාට පස්සේ ඉවර වෙන එකකුත් තියෙනවා. හැබැයි ඒක විශ්වාසින් යන්න ඕන. මේ හිතවිලි එන්නේ පණිවිඩයක් කියන්නේ. ඒක මේ යට ගිය දේවල් මතු කරනවා. ඒක නිකන් තුවාලකින් පැස සැර වෙනවා වගේ. වෛර කරලා යට පරන් කරන්න පොඩි යන්න හරින්න. ගියාට පස්සෙත් ඉවර වෙනවා. ඒ සම්බන්ධයෙන් තුන්වෙනි පැත්තක් තියෙනවා. එක දවසක් ඒ සෙන් මාස්ටර් කෙනෙක් තමන්ගේ ගෝලයාත් එක්ක මේ පැවක් අයින තියෙන පාරක් දිගේ යනකොට ඒ ගෝලයා නවකෙක් වෙන්න ඇති. වල්තරාව ගොඩාක් ලස්සන මේ ආරයකට හැඩයකට පීන පියාඹගෙන යනවලු. මට ඒක දැකපුවම ඇති වෙච්ච අර සතුටට සන්තෝෂෙට මාස්ටර්ට කතා කරලා කිව්වලු මාස්ටර් වල්තාරව වගේ කරනවා කියලා. මාස්ටර් හිමීට පස්සට ඇවිලවලු උන් ආපු තැන දන්නවද කියලා ඇවිල්ලා. නෑ. උ යන තැන දන්නවද කියලා ඇවිල්ලා. නෑ. කන රත් වෙන්න කිව්වලු ආපු තැන දන්නෙත් නැත්නම් යන තැන දන්නෙත් නැත්නම් මට කතා කරන්න මොකටද කියලා ඇවිල්ලා. ඒ වගේ ওই හිතවිලි ඔක්කොම වල්තාරව. ඔය කාටක් කියන්න එපා. කියපු ගමන් කන රත් වෙන්න ගන්නවා. පිස්සු තැනකින් එන්න පිස්සු තැනකට යන්නේ නිසා ඒක ගණන් ගන්න එපා. ගණන් ගන්න ඕනේ නම් රූප කර්මත්තානේ දාන්න. නෑනේ යන්න අරින්න. මේ හැටි. ඒ වල්තරාවන්ගේට අප්පුඩි ගහන්න යන්න එපා. සන්තෝෂ වෙන්න යන්න එපා. ආපු තැන දන්නෙත් නෑ. යන තැන දන්නෙත් නෑ. මාස්ටර් කරන්නේ ගහන එක. මම තත කිට්ටුවක ඉන්නවනම් ගන්න. හරියට ගහලා වැඩ නැහැ. ඒ නිසා ඒ යන්නේ හැබැයි ඒ හිතවිලි වල මේ මොකද්ද ගොජයක් එළියට දානවා. දාන්න නැතුව නතර වෙන්නේ නැහැ ඔක. ඒක යන්නම අරින්න ඕනේ. එතකොට යම් වෙලාවක Tamanට විශ්වාසයක් ඇති වෙයි. දැන් මේ හිත විලියෙන්නේ ආනාපානෙත් නෙවෙයි රූප කර්මනේ යන්න ආරෙ. එතකොට ගංගක් අයි නිඳගෙන හොඳට බලාගෙන ඉන්නවා ගංගාලනවා. Taman එකට අත දාන්න යන්නේ නැත්නම් කකුල දාන්න යන්නේ නැත්නම් යන්න අරිනවා. එතකොට කැත ඇසිස් එකක්. විරේචනයක් සිද්ධ වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දවසක Taman තේරෙන පටන් ගන්නවා. හිතවිලි වල වේගය අඩු වෙන පටන් ගන්නවා කියලා. ඒක හිතවලට වෛර කරලා කරන්නත් බෑ. හැබැයි ඊට ඉස්සෙල්ලා තමයි හිතවිලි වෙනුවට රූප කර්මස්ථාන දාන උපක්‍රමය තමයි බුදුහාමුදුර අපට දීලා තියෙන මේ ආධුනිකයෙකුට දීලා තියෙන ක්‍රමය. ඒ නිසා මේ හිතවිලි කියන එක අපිට ඉස්සෙල්ලා දුවන්නේ පෙනුනට මගේ දරුවෙක් කියලා මගේ දෙයක් කියලා එහෙම එකක් ඇත්තේ නැහැ නිසා එයාට පශ්චාත්තාප වෙන්නත් එපා ආඩම්බර වෙන්නත් එපා මම කියන්නත් එපා මගේ කියන්නත් එපා මගේ ආත්මය කරගන්නත් එපා යන්න අරින්න වෙහසනම් රූප කර්මත්තානේ දාන්න ඉන්න ඉරියව්ව ඒ ඉරියව්ව මේ මේ ඉඳගෙනද හිටගෙනද කියන මූලික හතර ඉරියව් වෙන්න ඕනේ ඉරියාපත සංදියක් වුණා ප්‍රශ්න නැහැ අතරමැද ඉරියව්වක් වුණත් කමන්නේ නැහැ උදේ පාන්දර නැගිටපු ගමන් ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා හිත අවදි වීම සහ ඇස්සරීම කියන්නේ ක්‍රියා දෙකක්. හිත අවදි වෙච්ච ගමන්ම මෙනෙහි කිරීම පටන් ගන්නයි කියලා. මොකද්ද මෙනෙහි කරන්නේ? තමන්ගේ නිදායින් ඉන්න ඉරියව්ව. එතකොට හිතවිලි දෝරේ ගලනවා. තමන් හිතාගෙන ඉඳගෙන ඉඳාගෙන ඉන්න ඉරියව්ව තමයි එතෙන්දී මේ ආරමුණ වෙන්නේ රූප කර්මස්ථානේ වෙන්නේ ඊට පස්සේ ඇස් දෙක අරින්නේ සතියෙන් එතකොට අපිට පුළුවන් දැනගන්න මේ භාවනා නොකරන වෙලාවේ නැත්නම් මේවා පිළිබඳව පොත් ලැබීමකට කලින් කොච්චර ටොංගන මේවා ගියාද දන්නෙත් නැහැ ආවත් දන්නෙත් නැහැ අපි නොදැනීම සැපක් කරගෙන ජීවත් වෙනවා. භවනා කරන්න ගියාම මේක දැනීම කරදරයක් බවටපත් වෙනවා. නමුත් මේ මානව මනසේ තියෙන දුක එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ එක අවස්ථාවක්. ඒ නිසා වේසක් තේරෙනවා නම් හිතවිලි දැකීමේ ප්‍රපංච කිරීමේ ඉන්න ඉරියව්වට නැත්නම් රූපයකට හිත දැමීම තමයි තියෙන්නේ. ඉතින් මම මේ කියපු ටිකෙන් කාරණා තුනයි තියෙන්නේ. එකක් ඒ රූප කර්මත්තාන හිත දාන එක දෙක ඒ හිතවිලි යන්න දීමත් ඒකට උත්තරයක් මේ ගිවන් කරලා ඉවර කරන්න හදනවා වගේ යම් ප්‍රමාණික උත්තරයක් තුන්වෙනි එක මේ හිතවිලි මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා ආඩම්බර වෙන්නත් එපා කනගාටු වෙන්නත් එපා මේ ක්‍රම තුනෙන් සුදුසු විදියට යොදා ගන්නයි කියලා මම ඉල්ලයි දෙවැනි ප්‍රශ්නය ස්වාමින් වහන්ස ගරුතර ස්වාමින් වහන්ස මාගේ භාවනා කමටහන පර්යංක ආනාපාන සති භාවනාවයි මා ඔබ වහන්සේ සමග සම්බන්ධ වන පළමු වන නේවාසික වැඩසටහනයි මා පට්ට පට්ටලව ඉඳගෙන ටික වේලාවක් ඉරියව්ව පරීක්ෂා කරමි. ඉඳගෙන සිටන විට දෙපාවල තෙරපෙන ස්ථානවලින්ද පිටුපස පෙරමස් පෙරද මස් තෙරපීමෙන් තෙරපීමෙන් වැටහේ. ටික වේලාවකින් ඉබේ වැටෙන හුස්ම දෙස අවධානය යොමු වේ. එය වඩා ප්‍රකට වන්නේ නාසිකාග්‍රයේය. බටයක් තුලින් වතුර පිරී ගමන් කරන ආකාරයට වාතය නාස් කුහර ස්පර්ශ කරමින් ඇතුළු වීම පිටවීම සිදුවේ. ආස්වාසයේ දිග රූපයක් නෑ ආස්වාසයේ දිග දෙස් ලෙසත් ප්‍රස්වාසය කෙටි ලෙසත් නිරීක්ෂණය කරමි. එහි විටක දිග කෙටි මාරුවේ. ඒකාකාරව නොපවතී. වැටහෙන ආකාරයට නිරීක්ෂණය කරමි. සමහර වෙලාවට ආස්වාසයේ සිසිල් ප්‍රස්වාසයේ උණුසුම් බව අත්දකි. කාලය ගත වෙත්ම ආස්වාසය ප්‍රස්වාසයේ සියුම් වෙන බව හොඳ ආකාරයටම වැටහේ. තව ටියකින් එය නොදැනීම යයි. නමුත් යමක් ඉහළ පහළ යන බවක් එය කොතනද යන්න කිව නොහැක. හුදු දැනීමකි. තව ටියකින් එයත් නොදැනේ. ආනාපාන ලකුණක්වත් නැත. මෙය වීමට විනාඩි 15ක් 20ක් ගත වේ. ඉතිරි කාලය පුරා පවතින්නේ කිසිවක් නොදැනෙන හුදු සිහියක් පමණි. විටින් විට සිතිවිලි බාධා කරයි. සිතවිලිත් සිතවිල්ලක් බව දැනගත් විට වහාම ඒ හුදු සිහිය නාසිකාග්‍රයට යොමු වේ. සිතවිලි ආ විට කම්පාවක් නැත. දැනගත් විට එය නැතිවන නිසා සුදුසු උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට নমස්කාර වේවා. මේ අර රචනයේ මුල් තියෙන කොටස <clears throat> විග්‍රහ කරොත් අපේ හිතේ කොයි වෙලාවෙත් කැළඹිච්ච කෙලවරක් තියෙනවා. අරමුණු කෙලවරක් තියෙනවා අරමුණු සියුම් වෙච්ච කෙලවරක් තියෙනවා මොකක්වත් නැති කෙලවරක් තියෙනවා ඔකෙන් කොයි එකද බලන්නේ කියන විදිහට පෙනිල්ල වෙනස් වෙනවා අපි කැළඹිච්ච වෙලාවට පේන්නේ කැළඹිච්ච එක විතරයි අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ කැළඹිච්ච හිතේ විනිස්කලංකකමක් කොනකවත් තියෙයි කියලා ඒක මොකද අපි විශ්වාස කරන්නේ නැති නිසා එතකොට නිස්කලංක කොන බලන වෙලාවට හිතෙන්නේ මගේ හිත නම් කවදාවත් කැළඹෙයි කියලා නමුත් හතරම හැම වෙලාවෙම තියෙනවා ඒක සරුවචනාංශය විස්තර කරනවා මහමුහුදේ උඩම කෙලවර වාසුලි වලින් කැළඹෙනවා ඊට පස්සේ යටම කෙලවර තිමිර පිංගලාදී විශාල මත්ස්‍යංගෙන් කැළඹෙනවා මැද කෙලවර කද්දාවත් කැළඹෙන්නේ නැහැ කියලා. ඉතින් කවුරු හරි මේ වෙලාවේ මැද කෙලවර දැක්කනම් කියාවේ හුස්ම මොහොත කියලා කියන්නේ කද්දාවත් හෙල්ලෙන එකක් කියලා. උඩු කෙලවර දැකපෙ කෙනෙක් කියාවේ මොහොත කියන්නේ කද්දාකර නිශ්චල එකක් නෙවෙයි වාතයෙන් නිතරම කැළඹෙනවා කියලා. යට කෙලවර දඟපු කෙනෙක් කියාවි මේ මාළුව නිසා කවදාකවත් ස්පාසාවක් නැහැ මොහොත කැළඹිලා. ඒකල බලන හැටි තමයි. කවදා හරි පෙනේ බලපු වෙලාවට හතරම තියෙනවා. කලබල කොටසකුත් තියෙනවා මධ්‍යස්ථ අරමුණු ගත්ත කොටසකුත් තියෙනවා සිංහිච්ච කොටසකුත් තියෙනවා අතිසියුම් කොටසකුත් තියෙනවා මම මේ ලියුමෙන් ගත්ත ලකුණු හස් ලකුණු හතරක් කරන කතා කරන්නේ ඒ නිසා අපි බලන දේ පේනවා හිත ගියේ දන ආදරජ මාලිගාව සෑදී ඒ නිසා බලන්න හොඳටම හිත තැම්පත් වෙච්ච ලාවෙත් කැළඹෙන්න ඕන පහසුකම් ටික තියෙනවා හොඳටම කැළඹිච්ච වෙලාවෙත් ඒකාග්‍රතාවය තියෙනවා. මේක මේ අපි නඩු කියන්නේ ආංශිකව බැලුවොත් විතරයි. මේකට කියනවා සමස්තය බැලීම කියලා. සමස්තය බැලුවොත් මොකක්වත් වෙලා නැහැ. ඔය හතරම හැම වෙලාවෙම තියෙනවා. අපි නම් කරන්නේ කොත්තුව ගහන තැන, කුත්තු කරන තැන, බලන තැනේ හැටියට තමයි විනාශ වෙන්නේ. ඒක නිසා එතකොට අපි අරකට කැමති මේකට කැමති කැමති නැහැ කියනවා මේ ගැන හිතේම කැලිය හතරකට තමයි කැමති අකමැති තියෙන්නේ. හොඳට විකච්ඡාම් පේනවා ඕනම වෙලාවක. කැළඹිච්ච ගතියත් මේකේ තියෙනවා නිශ්චල ගතියක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් මේ මේ උද්දච්ච කුක්කුච්ච කියන චෛතසිකයයි මේ ඒකාග්‍රතාවයයි කියනෙවයි ඔක්කොගෙම preliminaries potential එක එහෙම නැත්නම් ප්‍රභවය හැම හිතේම තියෙනවා. හැම හිතේම අංශයක අංශයක් විදිහට ඒකාග්‍රතාවය තියෙනවා. ඉතින් කැළඹිච්ච එක කවදා හිතන්නේත් නැහැ විශ්වාස කරන්නේත් එයා හිතන්නේ මගේ හිත 100ට 100ක්ම කැළඹිලා. මේකට මෛත්‍රී බුදුහාමුදුරුව ආවත් සනීප කරන්නම් බෑ කියලා. tempat වෙච්චලා හිතනවා ආය අවුරුද්දක් කියත් මගේ හිත කලබල වෙන එකක් නෑ කියලා. මොන පිස්සු. දීගාචිත්තක්ෂණ වෙනකොට ආය අනිත් පැත්ත හැරිලා. ඒ නිසා සමස්තය බලන්න. අපේ කතන්දර හැදෙන්නේ කතා ගෙතෙන්නේ අංශිකව බැලුවොත් විතරයි. ඒකට අපි කියනවා කතන්දර ගොතනවා කිය. ප්‍රපංච කරනවා කිය. සමස්ත බැලුවොත් කතන්දර ගොතන්න දෙයක් නැහැ. තමන් අහුල ගන්න කරොස හැටි තමයි කතන්දර ගෙතෙන්නේ. ඒ නිසා කතන්දරේ ගොතන්න ඉස්සෙල්ලා සමස්තය බලන්න, manussකම බලන්න. ඔය කොච්චර හිත කලමුණත් manussකම නැති වෙන්නේ ඔය කොච්චර හිත ඒකාග්‍ර වුණත් manussකම වැඩි වෙන්නේ නැහැ. මේක හතරම තියෙන. ඉතින් භාවනා කරලා කරලා කරලා එක එක තැන් වලට යමින් අපි එක එක මේ වර්ගී කිරීම කෙරුවට භවනා කරලා ඉවරනට පස්සේ පේන්න පටන් ගන්න සමස්ත තියෙනවා. ඒක වෙනසක් වෙලා නැහැ කොහොමඩක්වත්. අපි ඒ වෙලාවට බලන එක අනුව තමයි අපේ කතන්දර ගෙතීම තියෙන්නේ. ඒක ඒක වෙනම කලාවක් අපේ හිතේ. කතන්දර ගොතන එක ෆැබ්‍රිකේෂන් ප්‍රපංචකරණ එක. ඒ නිසා නිස්සද්ද මනස පැත්තක හිටියත් දැන් මනස නිස්සද්දයි කියලා මේ පැත්තේ ප්‍රපංච කරන හිතක් තියෙනවා. ආ දැන් නම් හරි. දැන් නම් නිස්සද්දයි කියලා කියනවා මේ පැත්තෙන්. කියනකොට මේක ඇවිස්සෙනවා. ඉතින් මේක දිහා බලනකොට පේනවා භාවනා කරුවයි කියලා මොනවත් අලුතෙන් හම්බ වෙන්නේ මේ හතරම තියෙනවා. හතරම බාර ගන්න පුළුවන්. කලබලෙත් තියෙනවා. ඊට පස්සේ අරමුණක් තියෙනවා. අරමුණ නිවිච්ච එකක් තියෙනවා. සංසුන් වෙච්ච එකක් තියෙනවා. මේක දිහා බලලා මේ හතරම සමාකාරව පිළිගත් එක්කන තව කෙනෙක් ඇවිල්ලා චෝදනා කරුවොත් එහෙම මට යාගේ හිත කලබලයි කියලා. ඉතින් කියන්න තියෙන ඕගේ කලබලයි මේක තැම්පත් වෙන්න මේ මේ වැඩ කරන්න. හැබැයි කියනකොටම දන්න ඕගේ යාගේ හිතේ තැම්පත් ගතිය දැනට තියෙනවා. නමුත් එයා විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව එයා හිතන මේ කලමිච්ච තැම්පත් කරන්න වෙනම බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. වෙනම කමඨහනක් දෙන්න ඕනේ. වෙනම වැඩ පිළිවෙලක් තියෙනවා කියලා. මොකද අර තමන්ගේ හිතේ තියෙන අර නිශ්චල ගතිය සමාදන් වෙන්නේ නැති නිසා. ඒ නිසා මේ මේකෙදී සමස්තය බලන්න. මේ නිසා කැළඹෙන්නත් අරින්න. නිශ්චල වෙන්නත් අරින්න. මේ එකක්වත් නිශ්චිත නැහැ. මේ එකට එකක් පොල් පිට පාගන වගේ අරකට අද ගියොත් මේ කුඩේ යනවා මේකට අද ගියොත් මේ කුඩේ යනවා. ආන්න එක දිහා බලන් හිටියොත් අපි දෙන්නේක වෙනසකුත් නැහැ. ඔක්කොමලා එකයි. නමුත් අපි කොයි වෙලාවත් ආංශිකව බලලා කතන්දර ගෙතිල්ලේ තමයි මේ සමාජශීලී සතාගේ එක භයානක ලෙඩක් ඒක. තනි වුණක් තියෙනවා. ඒ නිසා සමස්තය බලන්න ඉගෙන ගන්න. ඔලිමේ අන්තිම ටික කියවන්න මට මේ මතක නැතුණායි. මෙය වීමට විනාඩි 15ක් 20ක් ගත වේ. ඉතිරි කාලය පුරා පිට පිට තින් ඉතිරි කාලය පුරා පවතින්නේ කිසිවක් නොදැනෙන හුදු සිහියක් පමණි. විටින් විට සිතුවිලි බාධා කරයි. සිතුවිල්ලක් බව දැනගත් විට වහාම ඒ හුදු සිහිය නාසිකාග්‍රයට යොමු වේ. සිතුවිලි ආවිට කම්පාවක් නැත. දැනගත් විට එය නැතිවන නිසා සුදුසු උපදේශක් බලාපොරොත්තු. ඒ කියන්නේ හිතවිලි පිළිබඳ කම්පවුනේ නැත්නම් අපිට වෙන හිතවිලි නැහැ කියලා. හිතවිලි නැති වෙන්නේ. ඒක යා පැත්තකටලා ඉන්න. කොයි වෙලාව හරි අපිට අගේ ඇවිස්සිච්ච කට්ටියක් එනකොට එයා ටක් ගාලා වෙලා ප්ලග් වෙනවා. නිස්සද්ද වෙලා ඉන්න තාක්කල් කූල් එකේ ඉන්න පැත්ත. හිතවිලි නැතිවීමක් නෑ. රූප නැතිවීමකුත් නෑ. ශබ්ද නැතිවීමකුත් නෑ. නමුත් ඒකේ තියෙන අදාළ භාවය නැතිව මගේ හිතේ විශ්වාසයක් ඇති වෙලා තිනවා. හිතවිලි තිබ්බට කමක් නෑ. තිබ්බට කමන්නේ කියනකොට නැත්නම් හිතවිලි පිළිබඳ තියෙන බය නැතිනොට හිතවිලි හුලම් බයින. හිතවිලි තියෙන මේ විකාර දර්ශන අතර වෙලා. හැබැයි ඒකේ නැවත හිතවිල්ලක් ඇති කරන්න පුළුවන් ප්‍රභවය තියෙනවා. ඒක නැති වෙන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ මේ තියෙන දේවල් වලින් හිත කරදර ගන්න නැහැ කියලා වචනය සිංහලේ තියෙනවා. කරදර තිබුණාට හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් එතකොට හිතෙන්නේ මේ කැවුත්තක් නැතිකම, හැංගීමක් නැතිකම මේ හිත කරදර ගන්න එක තමයි අපේ මානව අයිතිවාසිකම කියලා අපි හිතාගෙන ඉන්නවා. එතකොට මේ ගෑනු කට්ටිය කියනවා මේ මේ පිරිමින් 10ක් තියෙනවනේ 11කුත් තියෙනවා මේ දරුවන් කෙරේ හිත් කරදර ගැනීම වෙනම කරලා තියන්නවා ඒගොල්ලෝ. අලුතෙන් හම්බෙන්න දෙයක් නැහැ. කරදර ගත්ත තරමට තකතිරකම පේනවා. මේ තියෙන දේවල් ආ කියන්නේ අය රෙද්දත් දාගෙන කනවා කනවා කිව්වහම මොනව කරන්නේ? ඒ නිසා ඔය හිතවිල්ලට කරපු වැඩේම කරන්න. හිතවිල්ල ගණන් ගන්න නැතුව ඉන්න තාක්කල් හිතවිලි තියෙන නපුර දෂ්ට කරන ගතිය නෑ. හැබැයි හිතවිල්ල නැති වෙලා නෑ. එයා විශ්වාසය වැඩි වෙච්ච ගමන් හිතවිලි හුලම් බහලා වැත්තකට යනවා. හැබැයි ඕන වෙලාවක ඒ නාටකමට ඇඳලා එන්න පුළුවන් වේදිකාවට. ඒ නිසා හැම එකක්ම අපි යටපත් කරගෙන ඉන්නේ Tamange සද්ධා වැඩි වෙච්ච ගමන්, විශ්වාසය වැඩි වෙච්ච ගමන් ඔක්කොගෙන් බලපිටිනවා. සද්ධාව නැති වෙච්ච ගමන් ඔක්කොම උඩ දානවා. උඩ දාලා කන්‍යම් මරණ්‍යම් කියලා නටනවා. ඒකට හේතුව Tamange මේක විශ්වාසය නැතිකම. සද්ධාව නැතිකම, සීලෙ නැතිකම, සතිය නැතිකම. ඒ තුන වෙනකොට මේ වගේ උලම්බයි. දැන් නැති වුණා කියලා හිතන්න එපා. නමුත් ඒකේ නපුර නැති වෙනවා. ඒකේ ක්‍රියාශක්තිය නැති වුණාට හැව ඉතුරු වෙනවා. එහෙම නැත්නම් බීජ ඉතුරු වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස අද දින පරයන්කයේදී ලද අත්දැකීම් විස්තර කරමි මූල කර්මස්ථානය ආස්වාස ප්‍රස්වාස මම හුස්ම ඉහළ පහළ යෑම මෙනෙහි කළෙමි එම හුස්ම ඉහළ පහළ යන අවබෝධය එම ක්‍රියාවත් සමග ඒ මොහොතේම පහළ විය හුස්ම ඉහළ පහළ යෑම පටන් ගත්තේද ඊතා සියුම් වය සිත ඊතා තන්පත්ය සිතවිලි හෝ ශබ්ද පිළිබඳ හැඟීමක් නොවිය. සමහර වෙලාවට සිතවිලි ආවත් ඒ අතරත් හුස්ම ඉහළ පහළ යෑම මෙනෙහි කිරීමට හැකිවිය. මෙසේ සියුම් හුස්ම වාර කීපයක් මෙනෙහි කිරීමේදී හුස්ම නොදැනී ගියේය. ශරීරය ඉහළ පහළ යෑම ඊතා සිනිඳුවට දැනුනි. මේ අතර හිත ඊතා සංසුන් හිස් අවකාශයකට පත්විය. එසේ ටික වෙලාවක් තිබුණි. පසුව ශරීරයේ සම්පූර්ණයෙන්ම දකුණු පැත්තට ඇලවී එහිදී දැනුණු වේදනාව නිසා නැවත සියුම් හුස්ම දැනෙන්නට පටන් ගත්තේය. පසුව සතිමත්ව ඇලයට හැරුණු උඩුකය කෙලින් කරගත්තෙමි. මෙසේ වෙදි හිස් අවකාශය තුල ආස්වාස ප්‍රස්වාස හෝ හුස්ම ගැන මතකයක් නැත. මෙම සිදුවීම කීප වාරයක් සිදුවිය. හුස්ම ඉහළ පහළ යෑම මෙනෙහි කරමින් සිටියේදී සුළු වේලාවකදී හුස්ම සිහින් වී ගියේය. මුළු ශරීරයේම හිරිවැටි ඉතා තද හිරිවැටි තද විය. ශරීරයේ සැලවීමට නොහැකි බවක් සිතුනි. දැනුනි. මේ අවස්ථාවේදී හුස්ම ඉහළ පහළ යෑම ඊතා සුළුවෙන් දැනුණු අතර ශරීරය ඉහළ පහළ යන ස්වභාවයක් ස්වභාවයත් සුළුවෙන් දැනුනි. ටික වේලාවකින් හුස්ම නොදැනී ගියේය. ඒ සමගම ශරීරයේ අභ්‍යන්තරයේ තව කෙනෙක් හුස්ම ගන්න වගේ හුස්ම වැටෙන ස්වභාවයක් අත්වෙන්නෙමි. මේ ද්විත්ව ස්වභාවය බොහෝ වෙලා අත්වෙන්නෙමි. එසේම නැවතත් උඩුකය ශරීරයේ ඉදිරියට පහත් වී පහත් වී තිබෙන බව වේදනාවක් ඔස්සේ දැනගත්ෙමි. නැවතත් සියුම් හුස්ම දැනීම මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීම පටන් ගත්ෙමි. නම්බරයක් දාලා තියෙනවා වැරදි මං හිතා. පරයන්කේදී සිතවිලි පැමිණ සිතේ අරමුණු සමග බැඳුණු විටම මට දැන් හඳුනාගත හැක. එවිට නැවතත් මූල කර්මස්ථානය මෙනෙහි කරමි. ඊළඟ කොටස එසේම ශරීරයේ දෙපැත්තට පැද්දීම මුළු මුහුණ පුරා ගැස්සීම් vibrations වෙනවා වගේ හැඟීම් දැනීම් අත්විඳෙමි. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යන්න ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වකව උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි. ත්වන් සරණයි. මේකදී අපි අර ඊයේ දේශනායිති පටන් ගත්ත විදිහට අපි පරිේශන මට්ටමින් චේතනා නතර කරලා එන කය හොල්ලන්නේ නැහැ හිතලා මත හුස්ම ගන්නෙත් නැහැ මොනවාක්වත් කරන්නේ නැහැ කියලා අඩු ගානේ හික්මවලා අපි යම් වෙලාවකට කියොත් මානසිකාර විතක්ක වගේ දේවල් වැඩ කරන්න හැටි පටන් ගන්නවා. ඊට පස්සේ අපි මානසිකාරයත් එක්කටම යොමු කරන්න බලනවා. තවත් හික්මීමක්. ඒකට විතක්ක වැඩ කරන හැටි එකේ කර්ම වලට පයින් හැටි පේනවා. එතකොට එnde එnde එnde හිතාමතා කරන දේවල් සහ නොහිතා නොමතා කෙරෙන දේවල් කියලා දෙකට බෙදෙනවා. නැත්නම් ඉච්ඡානුකපේශින්ගෙන් සහ අනිච්ඡානුකපේශින්ගේ සිදුවෙන ක්‍රියාවලිය. ඊට පස්සේ මේකෙදි මේ එතකොට අපි දන්නවා ඉච්ඡානුක අයින් කරනවා අපි. මේ භාවනා පරිශ්‍රණේ නාමයේ. හිතමත මුකුත් කරන්නේ. නමුත් කෙරෙන දේවල් රාශියක් කරන. ඒතකොට මම යන්නේ වැඩේ යනවා කියලා කියත හැකියි. ඊට පස්සේ තියෙනවා සම්පජඤ්ඤ අසම්පජාන කාය සංකාර සම්පජාන කාය සංකාර. ඒ කයේ ක්‍රියාවලිය වගේක් කරනවා. කර්ම ශක්තිය වලින් ක්‍රියාත්මක කරනවා, චිත්ත ශක්තිය වලින් ක්‍රියාත්මක කරනවා, ආහාර ශක්තිය වලින් ක්‍රියාත්මක කරනවා. ඒක මේ පරිවෘත්තිය සඳහා කෙරෙන දේවල්. ඒක මමද මම නෙවෙයි දන්නේ. මේ අන්තරේ මං බලාන හිටියට මම මේකේ ගෙහිමියා නෙවෙයි. මම මේකේ විධායකයා නෙවෙයි. මට මේකේ පාලන ශක්තියක් නැහැ. හැබැයි වෙනතට වඩා මේ කයටම අවධානය යොමු වෙච්ච නිසා වෙනතට වඩා පුංචි වෙනස්කම් පවා හොඳට පේන්න පටන් අර ගන්නවා. එතකොට පේනවා මේක විශ්ව වෙච්ච එකක් වගේ. මොනවදෝ කරනවා. හැබැයි ඒක ගුණයක් තියෙනවා ඇතුලේ. මෙන්න මේක දිහා බලන හිටියොත් පේනවා මෙන්න මේ ප්‍රතිවෘත්තීය ක්‍රියාවලියන් ස්වභාවික සිදුවීම වළක්වන එක තමයි මමයා. මම හිටියොත් මේක එහෙට හරවනවා මෙහෙට හරවනවා අරක දෙනවා මේක දෙනවා එකක්වත් පිළිවෙලට යට දෙන්නේ මම යන්නේ නේ දැන් ඕගොල්ලෝ නැති වෙච්චා මේ දවස්වල ගෙවල් වල කරදර නැතුව වැඩ යන්නේ අන්න ඒ වගේ කිසිම කරදරයක් නැහැ මේ දවස්වල නාකිය මැරෙන්නෙත් නැහැ දාහක වෙන්නෙත් නැහැ කියලා ගෙදරවල වල වැඩ හොඳට යනවා ඒ මිනිස්සු හරිය කැමති දවස් 10 රිට්‍රීට් යනවා පුළුවන් නම් කියනවා 15 කරන්න කියලා ඒ වගේ තමයි මම නැති වෙච්ච ගමන් මේ ශරීරේ පරිවෘත්ති ක්‍රියා හරි ලස්සනට යනවා. ඉන්නකම් කරන්න ඇඟිලි ගහයිල. ඉන්නකම කරන්න ඇඟිලි ගහයිල. අපිට පුළුවන් නම් ඇඟිලි ගහන කලලෙට කල්ලේ සවුතු කරනවා. ඇඟිලි ගහන බැරි විදියට හදලා දෙයි. ඌට ඇඟිලි ගහ ගන්නත් බෑ, අම්මට ඇඟිලි ගහන්නත් බෑ, තාත්තට ඇඟිලි ගහන්න බෑ. ඒ නිසා ඒක පර්ෆෙක්ට් හැදෙනවා. එළියට ආවනේ විනාසයි. අය හතර තේරුණානේ. ඒක අල්ලපු ගෙදර ගෑනටත් ඇඟිලි ගන්නවා. අල්ලපු ගෙදර මනුස්සරට ඇඟිලි ගන්නවා. ඊට පස්සේ පටන් ගන්නවා වැඩේ. ඒ නිසා පුළුවන් නම් බලන්න මේ මමයට පොඩ්ඩක් පෙන්ෂන් දීලා පැත්තකට අරින්න. පර්ෆෙක්ට් වැඩේ යන හැටි. හැබැයි එතකොට බලන්න ගොඩක් වැඩ. මේකේ ලැබෙ තොවිලේ වගේ ඇතුලේ දෙන්න දෙන දෙන දෙන දෙන දෙනෝ දෙනෝ කියලා කට්ටියක් බෙර ගන්නවා වට්ටියක් නරනවා තාලම් වැඩ ඔක්කොම යනවා කිසිම කරදරයක් නැහැ හරියට මේ දවස්වල ගෙවල් වල වැඩ වගේ පුළුවන් නම් යන්න අරින්න. ගියාට පස්සේ මේ සමහර වට අපි අයිතිවාසිකම් කියන මේ මගේ මොන පිස්සුද? මම මේ අත දැම්මොත් ගෝරි ගොඩයි. යන්න අරින්න. එච්චර අපිට කරන්න බැරි. අපි හැමදේ භාවනා කරන්න හදන සාකල් කවදාකවත් භාවනා කිද්ද වෙන්නේ නැහැ. කෙරෙන්න අරින්න. කෙරෙන්න අරින්න බෑ භාවනා කරලා ඇබ්බැහි වෙනකම්. ඉතින් ඒ ඉන්වෙස්ට්මන්ට් එක ඒ ආයෝජනය තමයි අපිට කරගන්න වෙලාවක් නැති ඒක කරන්න ඉබේ කරනවා. දවසේ භාවනා පැය වාඩි වෙන්නේ පුරුද්දට. මේ නිවන් දකින්න ඕක සෝවන් වෙන්න ඕක ධානය කරන මොකක්වත් නෙවෙයි. සක්මන කරන්නේ පුරුද්දට කරනවා. කනවා වගේ නානවා වගේ නිදා ගන්නවා වගේ. අන්න එදාට ඕන වැඩේ තේරෙයි. මොකක්වත් නැතුව ගියාම මේක ඇතුලේ වැඩ ටික ලස්සරට රීඕගනයිස් වෙලා හොඳට කරනවා. ආයෙ දැන් සතිය ආප මේ මම ආපු ගමන් අන්න ආය අනනවා. දැන් රිට්‍රීට් එකේ ඉවරච්ච දවසේ කොල්ල ගෙදර ගියා වගේ. ආය අනනවා. ඔක්කොම උස්සනවා. එහෙමත් නැහැනේ භාවනා නොකරන කෙනාට. පට්ටන් ගත්ත දවසේ ඉවර වෙනකම් බැඳගෙන මම කියාගෙන මගේ කියාන මගේ ආත්මය කියන අපේ කියාගෙන ජය රට කියාගෙන ජාතිය කියාගෙන සේරම අනනවා නිසා මේක දැක්කොත් මේ කියන්නේ වැඩ කන්දරාව විශ්වයි මේකේ අතර කිසිම වෙනසක් නැහැ. විශ්වය යන ඒ ඒ පද්ධති ටික ඔක්කොම මේක යනවා 100%ක්ම හොඳ ලස්සනට යනවා මම නැත්තක්කල් හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා මමයටත් මමයා කියන එක නැත්තම් මේ භවනා කරන එකට ඕක පෙන්වන්න පුළුවන් හැබැයි පුළුවන් තරම් තමයි නිරීක්ෂකයෙක්ගේ තත්ත්වයටපත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් distance observer කෙනෙක් වෙන්න ඕනේ. එතකොට පේන්න පුළුවන්. මේ වෙන දේ බලන්න පුළුවන්. Taman දිහාම Tamanට බලනකොට හරිම විචිත්‍රයි. කරන්න බැරි මේක පිළිබඳ හැඟුම් බරව බලන නිසා මම කියන බලන නිසා මගේ කියන බලන නිසා මගේ ආත්මේ කරගන්න හදන තාක්කල් අපිට දර්ශනේ දැක් ගන්න හම්බෙන නිසා පුළුවන් තරම් බලන්න මේ වගේ මට්ටමට ආවට පස්සේ අවධානය අවබෝධ අධීක්ෂණයේ සතිය අප්‍රමාදේ හොන්දටම තියාගෙන මේ ඔක්කොම වෙන්න ආරින්න නැගිටවන්නත් යන්න එපා එයා වැටෙයි ආ නැගිටි ආය ඇලවේ ආය නැගිටි එහෙම නැත්නම් පැත්තකට යයි ඒ පැත්තට යයි අත දාන්න නැතුව ඉන්න බෑ හරි පුදුම සමබර භාවයක් මේක තියෙන්නේ ඒක ඉතාමත්ම අවදීන් කෙරෙන්න ඕන කෙරුණා පස්සේ තේරෙනවා මේ මමයා නැතුවම බැරි එකක් වගේ මේ පද්ධතිය තිබ්බට මම යගෙන් වෙනව නම් වෙන්නේ ඒකාන්තයෙන්ම මේ නూరుණු පුරුදු වැඩක්. අනවශ්‍ය ඇඟිලි ගැහිමක්මයි කරන්නේ. අයින් කරගෙන බලන්න පුළුවන් නම් ශරීරයේ පුදුම සතුටකටපත් වෙනවා. ප්‍රමෝදයක් එන්න පටන් අර ගන්නවා. ඒක මේ ග්ලැඩ්නස් කියලා කියනවා. එහෙම නැත්නම් තරුණ ප්‍රීතියක්. උදේ පටන් ගත්තා හැන්ද වෙනකන් හැන්ද පටන් ගත්තා හෙට උදේ වෙනකම්ම තියෙනවා. මොකද ඒකේ ඒ ස්වභාවයෙන් තියෙන. ඒ නිසා මේක භාවනා හුඟා ප්‍රകൃතිය කියලා හිතාගෙන නිරීක්ෂණය විතරක් කරන්න නිගමනයට යන්න එපා. විනිශ්චයට යන්න එපා. කෙරෙන්න අරින්න බොහොම ඉක්මනට ඔක තවත් පර්ෆෙක්ෂන් එකට එන්න පටන් අර ගන්නවා. අද ප්‍රශ්න පටන් ගන්න දැන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මට මුලින් වම් පාදයේ දකුණු පාදයේ ලෙස මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. ඉන්පසු වම් පාදයේ ඔසවනවා ඔසවනවා තබනවා දකුණු පාදයේ ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. කුරුළු ශබ්දය නිසා සිත කිහිපවරක් පිට ගියත් සිත පිට ගියායයි සිතූ විට නැවත පාදයේ වෙත සිත එකඟ විය. සිත වෙනත් අරමුණු කරා ඇදී නොයා පියවර 20ක් 25ක් මෙනෙහි කිරීමට හැකි විය. ඉන්පසු වම් පාදය ඔසවනවා ගෙනියනවා තබනවා දකුණු පාදය ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස මෙනෙහි කළෙමි. සක්මන මෙවිට පෙරට වඩා හෙමින් විය. පය තබන විට පොළව රළු ලෙසද ස්පර්ශවන පාදයේ ඊට වඩා මෙලෙක් ලෙසද දැනුනි. මෙසේ සක්මන් කරන විට සිත වෙන අරමුණු කරා ගියේම නැත. මෙසේ විනාඩි 20ක් පමණ කරන විට හිටි හැටියේම සක්මන වේගවත් විය. මට වම දකුණු ලෙස පමණක් මෙනෙහි කළ හැකි විය. හැමින් සක්මන් කිරීමට අවශ්‍ය වුවත් මට පාලනයක් කළ නොහැකි විය. පෙර පරිදි විවේකීව එය මෙනෙහි කළ හැකි නොවිනි. ගරුතර ස්වාමින් වහන්සේ එවිට කුමක් කළ යුතුද? මෙනෙහි නොකර එසේම සක්මන් කිරීම සුදුසුද? නැතිනම් මුල සිට සක්මන පටන් ගත යුතුද? මේ අත්දැකීම එකවරක් අද උදේ පමණක් ලැබුණි. කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි දායකාවක්. ඒක ඒ කියන්නේ මේ එහෙම යන්න දෙන එකට අපි කියන්නේ gediye පිටින් සක්මන් කරෙන්ට ආනවා කියලා. සක්මනේ යනවා මම පැත්තට වෙලා බලනවා. ඊට පස්සේ තමයි තේරෙනවා නම් මේක කන්ට්‍රෝල් කරගන්න බෑ කියලා නැත්නම් යම් සැකයක් හෝ යම් බයක් තියෙනවා නම් ආයෙත් ඔබ දකුණ කළා කරද දෙකම ආර්ය පරිශ්‍රයට වැටේ. ඒක නිසා මේ එක එක එක එක වේග මට්ටම් වලට වැටෙනවා. මේකේ ලියවිලා තියෙන විදිහට ඒ වේග වැඩිවීම අනායාසයෙන් වෙච්ච එකක් නෙවෙයි. සත්‍ය පීඨව ගන්න තමයි තක්කු මුක්කක් ස්වරූපයට වෙන්නේ. සමහර විටක සක්මන් කරගෙන කරගෙන යනකොට අනායාසයෙන් සක්මන සිද්ධ වෙන්න පටන් ගන්නවා 100%ක්ම සක්මන සිද්ධ වෙනවා මෙනෙහි කරන්නේත් නැහැ සතියෙන් බලහන් ඉන්න එක විතරයි කරන්නේ එතකොටත් ඒ ඇඟේ වේගය අර ගන්නවා එයා ඊට පස්සේ ආයෙත් ඕනේ නම් ඕනේ කියලා කියන සැකනම් ආපහු ඕන වමට දකුණ දාන්න පුළුවන් කොච්චර කෙරුවක්වත් අර මේ අනායාසයෙන් වෙන තැනට හිත ගෙනියන්න පටන් ගන්නවා ඒක හරියටම මේක නෙවෙයි මේ කියලා තියෙන එකදී මෙයා උත්සාහ කරලා තියෙන එක අනායාසයක් නෙවෙයි කියන්නේ. සත්‍ය මෙනෙහි කරන්නත් බෑ කන්ට්‍රෝල් කරගන්න බැරි වේගයක් ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් ওই වගේ දෙයක් වෙනවා ශරීරයේ ශරීරයේ ස්වභාව වේගයට එන්න ගන්නවා. හැබැයි ඒක පහසුයි ඒක ඇතර වෙහසක් ඇති වෙන එකක් නෙවෙයි. ඒකයි මේ අනායාසයෙන් සක්මන් වීමයි ආනාපාන කරන වෙලදී ආනාපානේ නොපෙනී යාමයි අතර සමානාත්මක සමාන්තර ගතියක් තියෙනවා. ඊට පස්සේ භාවනාවට යන්නත් එකයි තියෙන්නේ. භාවනාදී පරියන්කේ තියෙන අනායාස වෙනවා. ඒකට ඇස් දෙක අරලා තියෙන එක වෙනම කතාවක්. නමුත් ඒක හරියටම සක්මනේ පරියන්කේ හොඳට ආනපනේ බල්ල බල්ල බල්ල ආනපනේ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ ඇති වෙච්ච වාතාවරණය වගේ එකක් තමයි මේ සක්මනේදිත් ඔයගේ වෙන්නේ. ඉතින් වගේ සක්මනේ පරියංකේ ගැම්ම ගත්තට පස්සේ නැත්නම් හුරු වුණාට පස්සේ එයා මේ සරුංගලේ උඩ ගිහිලා ගිහිලා ගිහිලා නූල කඩලා දානවා. ඊට පස්සේ ඉතින් උඩු උලඟ යනවා පාලනය කරගන්න බෑ. ඒක හැබැයි උඩටම ගියාට පස්සේ තමයි ඒ තරුංගලේ නූල කඩා දැමීම කරන්නේ කැඩිලා යමක් මේකෙදි සිද්ධ වෙනවා. එතකොට පේනවා මේක සම්පූර්ණ වාත දහරාවලින් උලක තරුංගල ගෙනිනා වගේ යන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට හරි බයයි මේ මේ ශරීර ආසාව තියෙන කෙනා. ජීවිත ආසාව තියෙන කෙනා. ඉතින් ඒක හිතන්නේ පෙකින වල ඉඳද්දී බබා බඩේ ඉඳද්දී පෙකින වලට කඩලා ගියා වගේ. එහෙනම් තරුංගලේ නූල කඩලා ගියා වගේ. ඉතින් ඒ වගේ බයක් එන එන්නේ නැති වෙන්න මේකේ තියෙන උපක්‍රමෙන් තමයි ටික ටික කර කර තමයි මේක පෙන්වන්නේ. ඒක සැරේ කරන්නේ ටිකක් කරලා පෙන්වනවා පාන්නේකින් තොර වෙනවා. ආයෙසරේ පාන්නේට ගන්නවා. පාන්නේට ගන්නගෙන ආයෙ වම් දකුණ කරනවා. ආයෙ යනවා. ආයෙ පාන්නේට ගන්නවා. ඔහොම ගියාට පස්සේ තේනවා පාන්නේ තොර වුණාට අසීමිත නෑ. ඒකට යන්න දෙන්න පුළුවන් කියලා ටික ටික ටික ටික උරු කරන්න ගියාට පස්සේ දවසක පුරුදු වෙනවා. ජීවිත ආසාව නැතුව, කාය ආසාව නැතුව යන්න එදාට තේරෙන පටන් ගන්නවා මේ කයට මම නැතුණාට වැඩේ කරන්න යන්න පුළුවන්. මේ කමට හනක් නැතුණාට කර්මස්ථානචාරවලක් නැතුණාට මෙනේ කිරීමක් නැතුව කරගෙන යන්න පුළුවන් ආන්නේ මට්ටමට එනකොට යාට ඒ විවිකේ දෙන්න නම් කාය ජීවිත নিরপেক্ষව යන්න ඕනේ තල්ල කැඩේ බෙල්ල කැඩේ මාරානතර වෙයි මේ අනතර වෙයි කියලා කිව්වට ඒ ඒ තිද්දිය වෙන්නේ වාරස්සාව ඇති වුණාට පස්සේ තමයි බය වෙන්න එපා. ඒ අතයට දෙදී අන්නරන්න දෙන්න පුළුවන්. ඒට පස්සේ යම් ප්‍රමාණයක් ඒ හැඟුම් මේ පාලනකින් තොර වගේ ගියාට පේන්න පටන් ගන්න වෙලාවේ ධාතු මනසිකාර්යකම සම්පූර්ණ 100%ක් තියෙන්නේ. Tamanට දුරස්තෝ නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් ආයෙසරයක් ඔය එනවා පාලනය යටතට. ආනේ දෙක අතර ගොඩාක් පුහුණුකරනද පාලනයක නැතුව තිබුණත් එකයි පාලනේ තිබුණත් එකයි කියන මට්ටමට භාවනා කරන ඉන්නකොට බෙල්ල පාත් වෙනකොට බෙල්ල උස්සනවාද එපාද කියලා අහනගෙන කැමති නම් පාත් කරා. බෙල්ල පාත් වෙන්න තියෙන අයනේ කැමති නම් උස්සන්න. දෙකම හොඳයි. ඒක මට්ටමට ගියාට පස්සේ ආයෙ පාත්තනික නතර වෙනවා. අන්න වගේ මේක එක අවදියක් කියලා හිතාගන්න. ওই දෙකේ කැමැති එකක් කරන්න. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්ස මා ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මා මේ භාවනා වැඩසටහනකට ආදුන්නිකයෙක් මේ මා සක්මන් භාවනාව කරන ප්‍රදේශය තීරණය කොට මුලින්ම වාර කිහිපයක් වේගයෙන් ඇවිදීම සිදු කළ අතර ඇවිදිමි ඇවිදිමි මෙනෙහි කළේය. ඉන්පසු දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. මෙලෙස බොහෝ වේලාවක් මෙනෙහි කරන විට තෝන්තු ගතියක් නිදිමත ගතියක් ඔහේ යන ගතියක් දැනෙන්නට විය. අවට ශබ්දද දැවුණු අතර ඒවාට සිත නොගිය අතර පාදයේ වම දකුණ ලෙස මෙනෙහි කළේය. තවදුරටත් සක්මන වම් පාය ඔසවනවා, තබනවා, දකුණු පාය ඔසවනවා, තබනවා ලෙස කඩා බැලුවෙමි. වම් පාදය හා දකුණු පාදයේ ගැටෙන ස්ථානද නිරීක්ෂණය කළෙමි. මේ අවස්ථාවේදීද දිගටම සක්මන කරගෙන යන විට තොන්තු ගතිය ඇතිවිය. වහවහ ඇරෙන වැසෙන ගතිය දවණු අතර වැටේද යන සිතක්ද පහළ විය. නමුත් මා එයට බිය නොවීමි. ඒ ඔබ වහන්සේගේ දේශනාවකදී දැනගත් නිසාය. ස්වාමින් වහන්ස මා කෙරෙහි අනුකම්පා කර මේ පිළිබඳව මාහට උපදෙසක් දෙනමින් එල්ලා සිටිමි. මේ தત્ත්වයේ සිට පරයන්ක භාවනාවට ගොස් වාඩි වූ විට මූල කර්මස්ථානයේ වන ආනාපානසතිය දෙස බලා සිටියෙමි. ආස්වාස ප්‍රස්වාසයේ සියුම්ම දැනෙන අතර ටික වේලාවකින් නිදිමත ගතියක් දැනී නිින්ද ගොස් ඇතැයි සිතෙමි. සිතමි. නමුත් නැවත ආනාපාන සතිය සියුම්ම දැනෙන අතර සිතට සිතුවිලිද අනාගත අතීත සිතුවිලි දැනේ. කෙසේ නමුත් ඒ සියල්ලම තෝන්තු ගතියක ස්වරූපයෙන් දැනේ. මේ මේ ශාලාවේ පවතින අධික ශීතල ගතියද මට ඔරොත්තු නොදේ. මාව සීතකරණයක දමා ඇති බවට සිතේ. ඒ මගේ සිත ගල් කර ඇතැයිද සිතේ. ආනාපානයේ විස්තර සහිතව මීට පෙර නිවසේදී භාවනාව සිදු කරන විට දැනගත හැකි හැකිව තිබූ අතර ස්ථානයේ පවතින වෙනස හෝ සීතල දැනට ආනාපානය හොඳින් දැන ගැනීමට නොහැකි බව මට සිතේ. මා තවදුරටත් උත්සාහ කිරීමට දැඩි වීරයෙන් අධිෂ්ඨාන කළෙමි. ගරු ස්වාමින් වහන්සේ මාහට අනුකම්පාවෙන් උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්භවයේදී ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමහ නිවන් සුව අත්වේවා. තෙරුවන් සරණයි. ඊයේත් දේශනාදී මතක් කරා වගේ ඉසක්මණි ජීත් වෙනායක පරියන්ක ජීත් වෙනවා අපේ හිත අපිව කියන අවදියේ තියෙන්නේ රාගයයි ద్వේෂයයි විසිලා තියෙන වෙලාවට තමයි. අපි මොන හරි උපක්‍රමයක් කළා රාගය වෙනුවට විරාගය හිතට ආවොත් ඒක අපිට තේන්නේ අර උනන්දු වෙනුවට නීරසකමක් ආවා කියලා තමයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ උපක්‍රම රාශියක් තියෙන්නේ ඒ රාගයේ තියෙන හිත ස්වභාව ජීවිතය ගත කරන රාගයේ තියෙන හිතට විවිධ උපක්‍රම මගින් විරාගය හඳුල්ලා දෙන. ඒ විරාගය හඳුල්ලා දෙන හැම වෙලාවෙම රාගී හිත කියනවා මහා කම්මැලි කියලා, මහා ඒකාකාරී කියලා, මහා නීරසයි කියලා. ඉතින් ඒක නිසා විරාගයේ නැතිකම නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි විරාගයට ද්වේෂ කරන එක. විරාගයේ තන වඩන්න දන්නේ නැහැ. ඒ නිසා අපි නැවතත් විරාගය එනකොට ආයෙත් මොන හරි උමල කට්ටියක් දාලා ලුණු මිරිස් ටිකක් දාලා මේක රස කරලා හරි ගැසලා ගන්න. ඒකෙල්ල කියනවා මේ කෙලසෙනවනේ කියලා. ඒ බුදුරජාණන් කියලා දීලා තියෙන ක්‍රමයට අපි විරුද්ධ යනවත් නෙවෙයි. මේක ටික ටික යන්න ඕන. දැනගන්න ඕනේ රාගය කියලා කියන කුප්පණ ගතියක්, අවසන ගතියක්, උද්දීපනය කරන ගතියක්. විරාගය කියලා කියන්නේ ගැණිපැත්ත. ඒ කිය විරාගය එනකොට අපිට පේන්නේ තෝන්තු ගතියක් විදිහට තමයි. කම්මැලිකමක් විදිහට තමයි. නීරස විදියක් තමයි. ඒ නිසා තරුණ තරුණියෝ මේකට කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනේ පුළුවන් තරම් මේ ගෝගෝ ෂෝ එක ඕන කරන්න. ඉතින් ඒක නම් රාගෙම තමයි තියෙන්නේ. ද්වේෂෙත් තියෙනවා. ඒකයි ඔය ඇක්ෂන් පැක් චිත්‍රපටි වල. ඒ පිස්තෝල දෙයක් තුනක් ගත්ත කට්ටිය ඉන්නත් ඕනේ මරණයක් මල කඳක් පැවිද්දෙක් ඔය ටික තිබ්බට පස්සේ පිච්චර් එක හරි. ලිරික් මහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් දැම්මන දඩබඩ දඩබඩ ගාලා තියෙනවනේ. ඒක ඇක්ෂන් පැක් පොල් tire පෙනෙනවා. රාගය අඩු වෙනවනේ මේ හිතකටත් නිඳ යනවා. සක්මන් කරනකොටත් නිඳ යනවා. ඉතින් යෝගාවචරය ඊට පස්සේ දැන් නිඳ නැති කරගන්න වෙනත් උපක්‍රම කරනවා. දන්නේ නැහැ මේ විරාගය කියලා. මං කියන්නේ විරාගයට එන නින්දට අමතරව කෙලෙස් නින්දක් නැහැ කියලා මං කියන්නේ තියෙනවා. ඒකයි මේ රාග ద్వේෂ අඩු වෙච්චාම එන තෝන්තු ගතිය දෙක වෙන් කළ අඳුර ගන්න බැරි වුණොත් බුදුරජාණන්සේට මොනවක්වත් කරන්න බෑ. ඒක නිසා උන්ට අපේක්ෂා කරගෙන යන්න එදිනදා ජීවිතයේ තියෙන කුප්පන වැඩ බුදුරජාණන්සේ පෙන්නන්නේ අකුප්පා වැඩ. කුප්පණ වැඩවලට කියන නම තාගේ අකුප්පා වැඩවලට කියන නම විරාගේ විරාගෝ සෙට්ටෝ ධම්මාණං කියලා බුදුරජාණන් සංකන සීල ධර්මයන්ගේ ශ්‍රේෂ්ඨම ධර්මය තමයි විරාගය. නමුත් අපේ හිත ඒක කියවන්නේ කම්මැලිකම, තෝන්තුකම, නීරස, ඒකාකාරීකම, බය, චකිත ගතිය, අසරණ ගතිය කියලා මානසික රෝග ඇති වෙනවා. කොතරම් තරම්ම කුප්පණ ලෝකික ජීවිතේ එදත් එකයි අදත් එකයි. ඒ නිසා බලන්න මේක විරාගෙද කියලා. එහෙමනම් තමයි තේරෙන්නේ මේ භාවනා කරනකොට ලැබිච්ච වාසියක් කියලා. එහෙම නැත්නම් භාවනා ප්‍රතිඵලයක් කියලා. දැන් තියෙන ප්‍රශ්න තමයි මේ ප්‍රතිඵලයට අවදි වෙනවද නිදා ගන්නවද කියලා. මෙන්න මේ ප්‍රතිඵලයට අවදි වෙච්ච උත්තරමන තමයි ප්‍රබුද්ධ උනායි කියලා කියන්නේ බුද්ධ කියලා කියන්නේ. ඊට ඉස්සර මේ වෙච්ච හැම කෙනාම කෙරුවේ මොනවා හරි දෙකෙන් ආය අවශ්‍යගෙන ආය මේ කෙලස් බෞද්ධියක් අවදි කරගත්තේ. බුදුරජාණන්සේ කෙලස් මකලා නිවිරාගී බවට ගිහලා ඒකට අවදි වුණා. අවදි වෙලා කිව්වා විරාගයේ බව ඇති කරගන්න එක එකක්. ඒක පිළිගන්න එක එකක්. ඊට පස්සේ ඒකට වෙනතරත් වඩා අවදි වෙන එක තව එකක්. ඉතින් ඒව ආර්ය ලෝකයේ ටැක්ටික්ස්. ඉතලා විකරණ තියෙන මේ කාම ලෝකේ ඉඳලා ආර්ය ලෝකයට ගෙනියලා එතකොට ඇති වෙන විරාගයේ නිම්බිදාව නීරසකම දැනගෙන ඒකට මුණට කියලා ගහන්න එපා. පුණුවතරක් කරන්න එපා. ඒකට අවදි වෙන්න බලන්න කියලා. ඉතින් එතකොට මේ පරිසර සීතල වැඩි වෙවයි ගොඩාක් අපේ හිත චරිචුරු ගන්න පටන් ගන්නවා. දැනට ඕන කරලා තියෙනවා නැවතත් ආයෙ මේක උණු කර ගන්න. අපි සංසාරේ එහෙම විරාගය ඇති කරන ආයෙ රාගයට උණු කරපු අවස්ථාවල් කෙල කෝටි ගානකේ සීමා නැහැ. බුදුරු ලොක්ක කොච්චරක් පහළ වෙලා ඇති. අපි භාවනා කරලත් ඇති. අපි ළඟට විරාගය පහළ වෙලත් ඇති. නැත්නම් මේක තනවා වඩා ගන්න හැටි දන්නේ අදත් දන්නවත් දන්නේ මේ සැරේත් වරදින්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. තාලල්ල. <laughs> එතනයි තියෙන බුදුහමරගේ දෝෂෙකුත් නැහැ ධර්මයේ දෝෂෙකුත් නැහැ සංඛ්‍යාගේ දෝෂෙකුත් නැහැ මේ දීපු තෑග්ග ගන්න කැමතිද කියන එකයි ප්‍රශ්නේ. ඒකට තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප මේ යෝනිසෝ මනසිකාරය මේ විරාගය භාවනා කරලා ආපු එකක්ද කරදරයක්ද කියලා බලලා භාවනා කරලා ආපු එකක් නම් තනවන්න විදියක් කරන්න. ඒකට යන්න සක්මනට යනකොට තෝන්තු ගතිය අපේක්ෂා කරලා. පරියංගයට යන්න තෝන්තු ගතිය අපේක්ෂා කරලා. එතකොට තමයි තේරෙන්නේ. එතකොට සන්නද්ධව ගියොත් ඔය කතාව නෑ. ඒක නිසා උත්සාහයක් කරලා බලන්න මේකද භාවනා ප්‍රතිඵලයක්ද මේකේ විරාගෙද මවන්නේක් මේකට උනන්දු කළ යුතුද කියලා ලෑස්ති මනස විතරමයි ඒකට ගොඩ එන්න තියෙන ක්‍රමී. එහෙම නැත්නම් ධර්මයේ අඩුවක්වත් භාවනා අඩුවක්වත් නෙවෙයි. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස ගරු ස්වාමීන් වහන්ස ඊයේ ධර්ම දේශනාවේදී වටහා ගත්තා චේතනාපූර්වකව කිසියුතු ක්‍රියාවක් නොකළ යුතු බව ඒ අනුව මම මෙතෙක් කරගෙන ආ ක්‍රියාදාමයේ වරදක් ඇතැයි සිතුණා. පරයන්කදී වේදනා පරයන්කයේදී වේදනාවක් අපහසුතාවයක් ඇති වූ විට ඉරියව්වේ සුළු වෙනස්කම් සතියෙන් කිරීමට SMS ක්‍රමයට නිවැරදියයි මම සිතා සිටියෙමි. උදාහරණ උදාහරණ ලෙස බෙල්ල සහ උඩුකය පහළට නැමී ඇති විට දැනෙන වේදනාව දෙස බලාගෙන උඩුකය ඍජු කර ගැනීමෙන් මේ වේදනාව නැති වේ. ඒ ක්‍රියාව සතියෙන් කිරීමේදී නැවත භාවනාව නොකැඩී ඉදිරියට ගෙන යාමට හැකියුවත් මෙය වරදක් ලෙස ඊයේ ධර්මදේශනාවේදී වැටහුණි. මෙය නිවැරදි කර දෙන මෙන් ඉල්ලමි. තවද සාමාන්‍ය ජීවිතයේදී යම් වැඩක් ආරම්භ කර සක්මන් කරමි. ඒ වැඩයට විනාඩි 30ක් පමණ ගත වේ. සක්මනේදී සිත වැඩයට නොයදුනත් ඒ වැඩය අවසන් වීමෙන් අවසන් වීමෙන් නැගෙන ශබ්දයේදී ඒ ස්විච් එක ඕෆ් කර නැවත සක්මනට පිවිසෙමි. මෙය නිතර කරමි. ඒ ශබ්දෙන් පසු චේතනාපූර්වකව එය ඕෆ් කිරීමට යමි. මෙවැනි දේ කිරීම වැරදිද පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නේ ඇත්තටම අපි ජීවත් වෙන තාක්කල් මේ චේතනා කියලා කියන්නේ සංඛාර අபிසංඛාර අபிසංචේතන කියන දෙකම එකයි සංස්කාර ස්කන්ධේ නැතුව ජීවත් වෙන්න බෑ නමුත් සංස්කාර ස්කන්ධයට අපේ ස්වාමියා වෙන්න දෙන්න එපා ඒක නිසා මම මේ මෙච්චර ප්‍රමාණ චේතනාපූර්වක කරන මෙච්චර සිද්ධ වෙනවා කියන එක දැනගෙන ඉන්න එක නම් හොඳයි චේතනාව නතර කරන්න ගියොත් ඒක සීදීනස ගැනීමකට බොහෝම කිට්ටු වෙනවා. ඒ නිසා චේතනාවට වාල් වෙන්න එපා. චේතනාවල එන්නේ අඩුවක් දකින්න කරන චේතනා ටිකක් තණ්හා මාන දිට්ඨිය වලට නෙවෙයි ජීවන යාත්‍රාව පවත්තන්න. ඒ සඳහා චේතනා නැතුව වළක්වන්න බෑ. මොකද ඒක පරිණිරවාණය දක්වම යන්න වෙනවා. මේ මේ සලායතන පවත්තන්න එපායි. ඒ නිසා ඒව නැතර කරන්න පටන් අරගත්තොත් අපි මේ සීදීනස ගැනීමකට යනවා. ඒ නිසා දැනගෙන ඉන්න මෙතෙක්කල් චේතනාව පොහසත්කමකට දාලකුවා. අයියා වුණා, අක්කා වුණා, මුදුනා වුණා, පඩ වෙන්න ගියා <laughs> පොඩ්ඩක් ඒක නතර කරලා ඔළුව කහගෙන නිකන් ෂේප් එකේ සිරිබිරිස් ලෙවල් එකේ යන්න ඒ චේතන නැතුව නෙවෙයි. ඒ අඩු වෙනකොට තේරෙන පටන් අර ගන්නවා මේ චේතන පෙනීපුම් බගන නටාගෙන එනකොටයි එයා කීකරු ගෝලයක් විදිහට වැඩ ගන්න එකයි දෙකක් තියෙනවා. ඒ නිසා මේ බෙල්ල පාත්‍රයට බෙල්ල උස්සුවත් කමන්නේ නැතත් කමන්නේ. ඒ කළ යුතුයමයි කියලා එකක් නැහැ. නොකළ යුතුයමයි හෝ කළ යුතුයමයි නැහැ. එතෙන්දි මතක තියාගන්න අපි මේවා දැනගෙනද කරන්න පොත් ලැබීමක් තියෙනවා. ඒ වගේම යම් යම් වැඩ කරන්න ගියාම අපි මේ කණින් වයින් කරපු බොනිකෝ වගේ ඒව දිගේ වැඩ කරන යනවා. අන්නේ වාල් භාවයේ දකින්න. දැකලා බලන්න ඒ විනෝඩ විකල්ප හොයන්න පුළුවන්. ඒ නිසා චේතනා කියන සංස්කාර ස්කන්ධයට වෛර කරන්න එපා. ඒක අවශ්‍යයි. ඒ සංස්කාර ස්කන්ධේ නැතුව බෑ. නමුත් සංස්කාරයෙන් දාස වෙන්න එපා. නැත්තම් ඒක වෛර කරපු තැනක් තමයි. ඔය වෙස්ටර්න් සයිකොලොජි එකේ මේ ආර්ත ෂෝෆන්හවර් එයා කිව්වා each will is evil කියලා. බුදුජානන්සේ සඳහන් කරනවා සබ්බේ සංඛාර දුක්ඛ කියලා. සංඛාර කියලා කියන්නේ චේතනාවලට තමයි. මොනම සංස්කාරයක් කරලා දුක. නමුත් දුක යම් ප්‍රමාණයට බාර ගන්න නැතුව කරන්න බෑ. අපි අවබෝධ කරනවා මිසක දුක නැති කරන්න හදන්න යන්න එපා. නැති කරන්න ගිය ගමන් ආය ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකට වැටෙනවා. යම් ප්‍රමාණයක් දුක දරා ගන්න ඒ ප්‍රමාණයට සංස්කාරات දරා ගන්න. ඒක ජීවනයේ ආර්ථාව පැවැත්වීමට යාත්‍රාච මේ භවිෂති අනවජ්‍ය තාජ පාසු විහාරෝ ඡාති කියලා යම් ප්‍රමාණයක් කැම කණ්ඩෝ. යම් ප්‍රමාණයක් අඳින්න ඕන. යම් ප්‍රමාණයක් ගෙවල් දොරවල් තියෙනවා. යම් ප්‍රමාණයක් බේත් පිළිකර තියෙනවා බේසික් නීඩ්ස් කියන. ඒ ටික තියෙනවා. ඉන් එහාට යන්න යන්න එපා. ඒක නිසා අනවශ්‍ය සුඛෝපභෝගී දේවල් නතර කරලා ප්‍රයෝජනෙයි සලකලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක ළඟ ඉන්න අයටත් තේරෙනවා. utility value කියන එක. අපි සිංහලෙන් කියන්නේ ඒකට ප්‍රයෝජනෙයි සලකලා තමයි යමක් කරනවා නම් කරන්නේ. චාරිත්‍ර කරන්නේ නැත්නම් සංස්කෘතික කරන්නේ නැත්නම් අනුගමනය කරන්නේ නැහැ. ඒ ඒ පරණ ගුණයි කරත්තේ විකුර්ලා වැඩේට අවශ්‍ය ටික කරගෙන යන්න බලන්න. ඒක මේ සම්මා ආජීවය අත්ත සම්මා පණිදි යහපත් ජීවන රටාව කියලා බොහොම දුරදිග යන වැඩක්. අන්තික මේ සමාජයක ඉන්නකොට කරනකොට ඒක නොදැනෙන්න කරන්නත් ඕන. දැනෙන්න කරන්න එපා. ඒකට අපි කිට්ටුවන්ත තරහ වෙනවා අපිත් එක්ක. ඒ පීය බස්සන්න ඕනේ ඇඟට උඩට ස්ටේන්ලස්ලි ස්පීය ඇඟට බස්සන්න ඕනේ දැනෙන්නේ නැති වෙන්නේ. අමාරුයි. මට නම් පුළුවන් හැබැයි. ගරු ස්වාමින් වහන්ස ඊයේ ඇසු සංඥාවේ ගෙවන් වීම සහ උපක්ලේශ පිළිබඳ ප්‍රශ්නයට පිළිතුර ලෙස මා වටහා ගත්තේ භාවනාව ඉදිරියට යෑම සඳහා සාමාන්‍ය ජීවිතයට මේ දේවල් යොදන ලෙසටයි. සාමාන්‍ය ජීවිතයට මේවා යොදා ගන්නා අයුරු පැහැදිලි කර දෙන්නේ නම් කෘතඥ වෙමි. මා දන්නා තරමට සාමාන්‍ය ජීවිතයේ වෙනස්කම් සිදු වී තිබෙනවා. මට ඉස්සර වගේ තරහ නොයන බව ළමයි කියනවා. ඉස්සර බැන බැන කළ වැඩ පැමිණි දුක් පැණි රසයි වාක්‍යයෙන් කරමින් නිහඬව වෛරයකින් තොරව කළ හැකි. වෙනදාට වඩා බොහෝ නිහඬයි. නමුත් අධික වෙහෙසකට පත්වී පත්වී ඇති විටදී ධර්මිටිය බැඳි නයාමෙන් ඒ සංවර බවෙන් මිදේ. නමුත් විශාල වැඩ කොටසක් වෙහෙසකින් තොරව කළ හැකිය. එවැනි අවස්ථාවකදී ඒ වැඩ කිරීම සඳහා Taman තුල සැලසුමක් තිබිය යුතුයි. එවැනි සැලැස්මක් තිබීම සංස්කාරයන් සංස්කාරයක් වෙනවාද පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේකවත් නෙවෙයි ඒක මේ මම හිතන්නේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ අපේ Taman ගෙදර වැඩි හිටියනම් අම්මා හරි තාත්තා හරි පොඩි ළමයි ටික අල්ලපු ගෙදර ළමයිත් එක්ක එකතු වෙලා දැන් නම් අල්ලපු ගෙදර ළමයි එකතු වෙන්නේ නැහැ මේ කට වැරදුනා වගේ කොහොමද සෙල්ලමක් කරනවා කියන්නකො සෙල්ලංගයක් හදනවා කියලා ඒ දරුවෝ ඒ සෙල්ලංගය කරනකොට Tamanටත් කැඳවීමක් කරොත් Taman ඒ සෙල්ලංගෙට අමුත් එක් විදිහට ගියාට ප්‍රශ්නයක් නැහැ ඒ ගෙදරට ගිහිල්ලා ළමගේ පොල් කට්ටක තියෙන වැලි වල තියෙන බත් වලට කාලා ලුණු මදි කියලා ඒ දරුවා කරන සෙල්ලමට උනන්දු කරලා තමන් එනවා. තමන් ඒ වෙලාවේ මේ සෙල්ලම් ගෙදර භාෂාව පාවිච්චි කරාට ඒක පාවිච්චි කරන්න වැඩි හිටියෙක් විදිහට. නැත්තම් ඒ දරුවෝ කලබල වෙලා එනවනේ. අයිට වැඩි ලේසි ආ ෂේප් එකේ තියලා ඉවරලා ඒ සෙල්ලම් ගෙදරට තමනුත් ගිහලා අමුත් එක්ක ඉදිරිය ගිහලා කාලා එනවා. ඒ වැලි බත් නව දන්නවා. එච්චරයි. එනිසා මේ ළමා සෙල්ලමක් යන්නේ මේකේ. ඒ ළමයි නලවල තියානේ නැත්තම් ඇවිස්සුනොත් මල කචල්ලෝන් ඒ උකුණෝ ආවේ. කිනිතුල්ලෝ ආවේ. වහගෙන කනවා. එනිසා ගිහිල්ලා ඒ අඬන වෙලාවට ඒ ටික හරි ගස්සලා දීලා එයාට ඕන සෙල්ලම සෙල්ලම් කරලා. එයා මොන සෙල්ලමද කරන්නේ මොක වුණත් කමන්නේ නැහැ. වැඩි හිටියෙක් විදියට යන්න වැලි සෙල්ලම් බතට එකතු වෙන්න තමන්ගේ වැඩි කරගත්ත පැත්තකට එන්න. ඒ ඒකේ ඉන්නකන් අර ළමයි කන කෑම කාලා නෙවෙයි ඉන්නේ. වැලි වලට බත් කියලා ළමයි කිව්වට අපිත් ඒ වෙලාව ගිහිල්ලා බත් කිව්වට ආන්න ඒක තේරුම් ගන්න කියලා කියනවා. මේ ලෝකයේත් එක්ක ජීවත් වෙනකොට මේක මහා ලෝකයක්. අතේ පොල්තිල් ගාගෙනම ඉන්න ඕනේ. කොස් කපනවා කියලා හිතාගෙන. ඔව්ව අහන්න වටින්නේ නැහැ කියලා මට හිතෙනවා. ඔය බුදුහාමුදුරගෙන් අහන්න වටින්නේ නැහැ, මගෙන් අහන්න වටින්නේ නැහැ. ඒක සාමාන්‍ය බුද්ධිය නිකන්. එදිනෙදා ජීවිතේ දැනුව. හැබැයි ඒකත් නම් අමු මැට්ටෝ ඒගොල්ලෝ. අමු මැට්ටෝ. පොඩි මැට්ටෝ නෙවෙයි. මොන්නම දෙයක්වත් ඒ ඒ තැනට ගැලපෙන්න කරලා ෂේප් වෙන්න දන්න එකට තීරිස් හොයනවා. ෆෝමියුලාස් හොයනවා. ස්පෙෂලිස්ට්ලා ගෙන්නනවා. සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් අයියෝ වැඩේ කක්ක කරගන්න. ගැලවිච්චාව කියන එක අපි අයිගා ප්‍රශ්නය. අතිගරු ස්වාමින් වහන්ස සක්මනින් පසු පරයන්කට වාඩි වුනි. සිත નિરાයාසයෙන්ම නාසිකාග්‍රය වෙත යොමු වුනි. ආස්වාසය හා ප්‍රස්වාසය වෙන වෙනම හඳුනාගත හැකි වුනි. තවද එහි දිග කොට බව හා ගැටෙන ස්ථානය හොඳින් වැටහුණි. සිතට වෙනත් අරමුණු නොපැමිණේ. එඳහිට අරමුණක් දෙකක් ආවත් සිත ඒ ඔස්සේ නොගිහින් ආනාපානයටම පැමිණේ. මෙලෙස ටික වේලාවක් ගිය විට ආනාපානය කෙටි වෙන බවක් බවත් දැනෙන ප්‍රමාණය අඩුවන බවත් දැනුනි. අවසානයේ එය ඊතා සියුම් කම්පනයක් ලෙස මද වේලාවක් දැනුනි. පසුව කම්පනයේද ක්‍රමෙන් අඩුවෙන බව වැටහුණි. ඒ සමගම හිතට විවිධ අරමුණු පැමිණීමට පටන් ගත්තේය. සමහර අරමුණු ඒ මොහොතේම හඳුනාගත හැකි වූවත් සමහර අරමුණු ඔස්සේ ටික දුරක් ගොස් ගොස් ඇත. ඒ කෙසේ වෙතත් නැවත નિરાයාසයෙන්ම නාසිකා අග්‍රෙහි හුස්ම නොදැනෙන ස්ථානයට සිත පැමිණේ. මාහට සතිය මදි බව වැටහුණි. ඉන්පසු මම නිතර එන අරමුණු දෙස බලා සිටියෙමි. එය හරියට CID කාරයෙක් හොරෙක් අල්ලන්න බලා සිටනවා වැනිය. එයද ටිකක් අපහසු විය. මන්ද සිත වේගයෙන් අරමුණෙන් අරමුණට පනී. මෙසේ ටික වේලාවක් ගිය විට කිහිප විටකදීම සිත සුළු වේලාවක් නාසිකාග්‍රෙහි හුස්ම නොදැනෙන තැන දෙස බලා සිටියෙමි. එම ඊතා සුළු වේලාවේදී මාහට බාහිර අරමුණු නොපැමිණියේය. හුස්ම නොදැනෙන බව හොඳින් වැටහුණි. මා පරයන්ක භාවනා කරන බොහෝ විට ইহත අත්දැකීම අත්දැක ඇත. තවද මේ කාලයේ කිසිම කායික වේදනාවක් නොදැනේ. බාහිර සද්ද ඇහුණද එය භාවනාවට කිසිම අයුරකින් බාධාවක් නොවුනි. මා දැන් පරයන්කේදී කරන්නේ වෙන දේශ බලා සිටීම හෙවත් සිත දෙස බලා සිටීමයි. මා මේ කරන මාර්ගයේ නිවැරදියයි සිතමි. මා කරන මාර්ගයේ වැරදි ඇතොත් උපදෙසක් ලබා දෙන මෙන් කරුණාවෙන් එල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඔය අර අවසානට ලියලා තියෙන වාක්‍ය හතර විදිහට වෙනදී බලන් ඉන්නවනම් නොසිතපු විදිහට ඊට ඇවිස්සෙයි. ඒක මොකක්වත් කරලා නෙමෙයි ඊට පස්සේ මොනවාක්වත් මොනකට නොසිතූ විදිහට ඒක තැම්පත් වෙයි. නොසිතූ විදිහට අමනාප දේවලුත් වෙයි. නොසිතූ විදිහට මනාප දේවලුත් ඒ දෙක දිහාම මේ මේ බලන ඉන්නකොට විරක ඇවිස්සෙන හිත විරක තැම්පත් වෙන හිත විරක මනාප හිත මෙන්න අමනාප හිත එනකොට මෙන්න මේ දෙකට නොසලී ඉන්න එක තමයි අපි අවධාන පරීක්ෂණයේ වශයෙන් තියෙන අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා. ලාභයක් ආවත් පාඩුවක් ආවත් දුකක් ආවත් සැපක් ආවත් යසක් ආවත් ආයසක් ආවත් නොසලී ඉඳීම. එතකොට අර මෙතෙක් කරන ගිය ගේම පාවා දීමක් වගේ තමයි පේන්නේ. ඒක මේ විදිහට කියන එක විතරයි කරන්න පුළුවන්. තේරෙනවද මන් දැන මෙතෙක් කල් අපි කිරේ සුද්ධවන්තෙක් වෙන්න. මෙතෙක් කන කිරේ තැම්පත් කරගන්න. මෙතෙක් වන හිතේ මනාප දේ හොයන දැන් මනාපමනාප දෙකටම හොඳ නරක දෙකටම තැම්පත් වීමට විසීමට දෙකටම සමහිත ඇති කරගන්න හදනවා කියනකොට මෙතෙන්ට එනකන් තිබුණා නම් ආගමික සදාචාර වටනාකමක් එතනින් එහාට ඒකත් නැති වෙලා යනවා. ඒකට හරිය බයයි බෞද්ධයා. ඉතිේතෙම සදාචාරවාදියා. නිසා සදාචාරවාදියාට එහා පැත්තට ය아가න්න බෑ. ඒක යේසුස් වහන්සේ කියලා තිබුණා ඔට්ටුවෙකුට පුළුවන් වේද කියලා අහලා ඉදිකට් විලකින් එහා පැත්තට යනවා. දැන් අපි හැම එකේම හොඳ නරක හොයනවා. හැම එකේම ප්‍රිය අප්‍රිය හොයනවා. හැම වෙලාවෙම තැම්පත් වෙන්න හදන්න බෑ. බුදුරජාණන්සේ යම් මට්ටමකට අඩු කළ වෙන තැම්පත් උනත්, ඇවිස් උනත් එක හිත. හරි ගියත් වැරදුනත් එක හිත. දුකක් ආවත් සැපත් ආවත් එක හිත. ඉතින් මෙතෙන්ට කම්බඩු විකුණාට මේ වඩු විකිරෙන්නේ නැහැ පොලේ දැම්මට. කවුද කැමති ගන්නේ? තැම්පවත් උනත් ඇවිත් උනත් එක හිත තියාගන්න කිව්වා එන ඔච්චර මොකටද මේ ගෙවල් දොල අතහැරලා ඇවිල්ලා සිල් අරගෙන මේ තටමලා භාවනා කරලා මොකද්ද උපයගත්තේ කියලා ඉතින් අර මෙතෙක් කරාපු ගේම පාවා දෙන්න කැමති නෑ නිසා යම් මට්ටමකට අඩු කරන්න. ඒක සාමාන්‍යයෙන් කියනවා ස්ටැටිස්ටික්ස් ගානක් හදනකොට ඒ ගාන 95ක් ඩිස්ප්‍රූව් කරා නම් ඉන් එහාට ඕනේ නැහැ. 95ක් කරන එක ඩිස්ප්‍රූව්. ඒ ඉතින් ඉන්සිග්නිෆිකන්ට්. ඒ වගේ මේ ගානෙත් මැරෙන මේ වෙලාවේ කරන්න පුළුවන් ඔච්චරයි ඊට පස්සේ ඉතුරු වෙච්ච ටික කොයි එකවත් ගානක් නෑ. ඉතින් අපි කරන්න හදනවා 100ට 100ක්ම කේවල தත්ත්වයට යන්න හදනවා. එයාට සදාචාරවාදය කියලා ලේබල් එකක් ගාලා ඩිස්කොලිෆයි කරනවා. කරන්න පුළුවන් එනර්ජි උනර ප්‍රමාණ ප්‍රධාන ප්‍රදේශයේ අත ගෑවා. සිට 90ක් 95ක් ඉවර කරලා තියෙනවා. දැන් ඉතුරු ටික මාරු කරන්නේ අනේකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරමි. එදිනදා කටයුතු වලදීද මම දැන් මෙතන සිටීමට උත්සාහ කරමි. අද උදේ පරයන්කේ ඉඳගෙන විනාඩි කිහිපයකදී මම නිදහස් මගේ හිත නිදහස් යන සැහැල්ලුවක් දැනිනි. තව ටිකකින් වලාකුළු වැනි දෙයකට යටින් ඇති පැහැදිලි බවක්ද වලාකුළු වැනි දෙයකට යටින් ඇති පැහැදිලි බවක්ද ඒ සමගම විශාල ට්‍රාන්ස්පේරන්ට් ස්වභාවයක්ද දිස්විය. මම ඒ දිහා බලාගෙන සිටියෙමි. වචනෙන් කිව නොහැකි පුදුමාකාර නිදහස් බවක් මා තුළ තිබුණි. මා ඉඳගෙන ඉන්නා බව දනිමි. ශරීරය ඇත. ඒත් මා නිදහස්ය. හුස්ම නොවැටෙහි. නික්ලේශී බව මත ඇති නිහතමානී තත්ත්වයක් හිත පුරා තිබුණි. සැහැල්ලුය. වරින් වර සිතවිලි ඒමට තැත් කිරීම, කකුලේ වේදනාව යාන්තමට දැනීම වැනි දේවල් තිබුණත් මා සිටියේ නිදහස් සැහැල්ලු හිස් බව තුලය. අද මට පැය එකහමාරක් ගෙවුණා නොදැනෙනි. ඔබ වහන්සේගේ උපදෙස් අගය කරමි. ඔබ වහන්සේට නිරෝගී හා දීර්ඝායුෂ ලැබේවා. මේ වගේ සමහර විවේක තැනකට ආවට පස්සේ ඒ විවේකකම වැටෙන්නේ ඊට පස්සේ පොඩ්ඩක් හිරිහර වෙන්න ඕන. හිරිහර වුණාට පස්සේ තේනවා මේක ඉස්සලා තිබුණා කිසිම හේතුවක් නැතුව හිරියට නැති තත්ත්වයක්. ඊටසේ ආයෙ හිරියරිනවා. ඊටසේ ආයෙ ඒක නැති කරන්න කටයුතු කරන ආයෙත් හිරියට නැති තත්ත්වයක්. ඒ නිසා මේ හිරියර තත්ත්වයේ වටිනාකම හිටියට නැතුව ආවට පස්සේ තමයි තේරෙන්නේ. හිටියට නැති වෙච්ච තත්ත්වය සාහසිපේක්ෂව වෙන හිටියට ආපුවම තමයි. නිසා මේ දෙක අතර යම් ප්‍රමාණයකට මාරුවක් තමයි තියෙන්නේ. ඉඳපු ගමන් එනවා තන්නේ කර නික්ලේශී නිර්හංකාර බොහෝම අහිංසක ධෛර්යෝස ආයෝල මොලකමක් එනවා ආය කෙලේශයක් එනවා නැත්නම් එකක්ක දරා ගන්න බැරි මට්ටමට යන නිසා මේ දෙකේ එකිනෙකට මාරු වෙමින් තමයි තියෙන්නේ මේ පටන් ගත්ත නික්ලේශී බව පටන් ගත්ත නම් මරණකම්ම තියෙයි කියලා හිතන තරම් මේ ලෝකයේ සැහැල්ලුවට සලකන්න යන්න එපා. මේක මා භයානක තැනක්. මේකේ බරපතල ගැඹුරක් තියෙනවා. ඒ නිසා එවැනි ලෝකෙක මේ මට්ටමට හරි යන්න පුළුවන් වුණා. ඊට පස්සේ ආය අවිලාපය කෙලසෙනවා. ආයෙ සරයක් අපි නික්ලිෂිතන් දෙනවා. අන්නේ දෙක අතර යන වෙලාවේදී හැම වෙලාවෙදීම කෙලෙස් තුනයි කියලා පශ්චාත්තාප නොවි ආධුනිකෙක් වගේ පටන් ගන්න මේ නික්ලිෂි තණ්ඩේ අඬ පාර දන්නවනම් ඒ කියන්නේ වැරදිච්ච තැන ඉඳලා ගෙදෙට්ට යන්න පාර දන්නවනම් ඒක මේ ලබාගත්ත විපස්සනා පැත්තේ ලොකු දියුණුවක් කියලා හිතලා නික්ලිෂි තනක්ම හිතන්න එපා ට්‍රාන්ස්පරන්ට් තනක්ම හිතන්න එපා අහිංසකම තනක් හිතන්න එපා ඊට සාපේක්ෂව එයි නමුත් ඊට පස්සේ ආයෙසරයක් ඒ කෙලසිච්ච තැන ඉඳලා නික්ලේශී තැනට යන පරෝපදේශ රහිතව Tamanටම කරන්න පුළුවන් විශ්වාසයක් තියෙනවා නම් ඒක ජාග්‍රහණක් විදිහට කරන එක දිගට කරන්න. කරනකොට ගැඹුරක් තියෙනවා ඒකේ. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් කිහිප වරක් කමඨහන් සුද්ධ කරගෙන ඇත්තෙමි. එබැවින් වැඩි විස්තර සඳහන් නොකොට වර්තමාන තත්ත්වය පිළිබඳව කෙලින්ම සඳහන් කරමි. මම පරයන්කය ලෙස ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කරමි. නාසයේ ඇතුළතින් ආශ්වාසයේ ඇතුල්වීම සහ ප්‍රශ්වාසයේ පිටවීම. ආරම්භයේ සිටම ඉතාමත්ව සියුම්ම දැනේ. සමහර පරයන්කවල ඉතාම කෙටි ආශ්වාස ප්‍රශ්වාස කාලයක් ඇතුළත නින්දක් වැනි ස්වභාවයක් අත්දකිමි. ඔබ වහන්සේ පෙර සඳහන් කළ පරිදි නින්දට අවදි වී සිටීමට සූදානම්ව යන ලෙස උපදෙස් ලැබිනේ. එසේ සූදානම්ව ගිය විට පෙනී ගියේ නින්ද පටන් ගන්නා තැන දක්වා කරන්නෙක් සිටියත් නින්ද ඇති කාලය තුල එසේ කරන්නෙක් නැති බවයි. ඒ කාලය තුල සිහිය පවතින බවට දැන් සැකයක් නැත. සමහර පරයන්කවල එම කාලය තුල සිතුවිලි වේදනා ආදී ඇතත් ඒවා නිරීක්ෂණය කරන්නකු නොමැති නිසා ඒ කිසිවක් ගැන ඇලීමක් ගැටීමක් සකස් නොවන බව නින්ද වැටි නින්ද වැනි කාලයට පසුව නැවත ඉන්ද්‍රයන් පාවිච්චි කිරීමට පටන්ගත් පසුව කිව හැක. ඔබ වහන්සේ සඳහන් කළ පරිදි නින්ද පවතින කාලය අනින්ද්‍රිය පටිබද්ධ විඤ්ඥානය පවතින බව තේරුම් ගතිමි. සමහර පරියංකයක ආරම්භයේ සිට අවසානය දක්වා සිතිවිලි සහ වේදනා ඇතිවේ. ඉහත සඳහන් කළ අනින්ද්‍රිය පරිබද්ධ තත්වයට කැමැත්තක් සහ සිතුවිලි වේදනා ගැන අකමැත්තක් පෙර පැවතියත් නැවත නැවතත් භාවනා කිරීම තුළින් ලබාගත් අත්දැකීම් තුළින් දැන් ඒ දෙකම එකලෙස පිළිගැනීමට පුළුවන්. මම භාවනා කරනවා යයි කියා සිතුවත් එසේ හොඳ හෝ නරක වෙන් කළ හැකිවත් සිහිය පැත්තෙන් භාවනාව ගැන බැලුවොත් හොඳ හෝ නරකක් වෙන් කිරීමට දෙයක් නොමැති බවත් භාවනාව යනු එන එන අරමුණට සිහිය පැවැත්වීම පමණක් බවත් දැන් වැටහේ. එදිනෙදා ජීවිතයේද වෙන එන නොයෙකුත් බාධා හමුවේ ඉහත සඳහන් ආකාරයට සිහියෙන් දැන ගැනීම තුළින් වර්තමාන මොහොතේ ජීවත් වීම විශාල වෙනසක් සහ සහනයකට පත්ව ඇත. ඔබ වහන්සේට මේ සියලු කුසල් නිර්වාණ පිණිතම උපකාරී වේවා. මේකේ තර්ජනේ ඒක අර නින්දකට සමාන කරලා වචන කතා කරලා තියෙනවා සාමාන්‍ය ඒකට නින්ද කියලා කියන්නේ හිතේ ලීන භාවය නැත්නම් නිලීන භාවය නැත්නම් නිවිසමාන ගතිය තියෙනවා මිසක් නින්ද කියලා සාමාන්‍ය කෙලෙසයිත එකක්. ඉතින් මේකට ගිහිල්ලා අවදි වුණාට පස්සේ ඒ තමන තේරෙන පටන් අර ගන්නවා කරන කෙනෙක් ඉන්න තාක්කල් මෙතෙන්ට යන්න බෑ. භාවනාවක් කරන කෙනෙක් ඉන්න බෑ. ඒක ඇබ්බැහියෙම අනේකක්. නමුත් ගියාට පස්සෙත් මේක නිින්දක් කියලා පටලවා ගන්නත් ඉඩ තියෙනවා. එහෙම නොකර මේකට අවදි වෙනවා කියන එක මේ ආර්ය විවහාරයෙන්ම කරන්න ඕන. ලෞකික විවහාරේ කරන්න පුළුවන් භාෂාවක් එහෙම නැත්තේ නෑ. ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. ඒ වගේ ගියොත් මතකයක් ඉතුරු වෙන්නේ නැහැ. කාලය ගැන හැඟීමකුත් නැහැ. දේශය ගැන හැඟීමකුත් නැහැ. ඒක හරියට මේ මේ සිසිර තරණයක් වගේ අමාරු අවස්ථාවට එතෙන් ගිහිල්ලා ඉඳලා එන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. නමුත් ඒක කරන්න කරන්න නැවත නැවත යන්න යන්න ඒක ඊටාම සියුම් පිරිසුදු වීම සිද්ධ වෙනවා. මේ தත්ත්වයටදී පිරිසුදු වීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ අතරතුර පොඩි ඇඩ්වෙන්චරස් ගතියක් තියෙනවා. ගිහිලා එන එක. එතකොට විඥාණයට පදනම පිටලා තියෙන්නේ මොකේද කියලා හොයන්න බෑ. රූපයකද, වේදනාවේද, සද්දේද, ගන්ධකද, රසකද, පහතකද, හිතවිල්ලකද, ඇහිද, කනේද, මොකක්වත් හොයන්න බෑ. හැබැයි විඥානේ සම්පූර්ණම නැති වෙලත් නැහැ. ඒක නිකන් සතා මරලා නැහැ. මැරෙන්න ගහපාරක් ගහලා ඉන්නා වගේ, පණ තියනා වගේ පේන තියෙනවා. ඉතින් එතකොට මේ ලෝකෙම ඉන්න ගම මේ ලෝකේ නැති අවස්ථාවක් වගේ තමයි සරුවචනසේක පෙන්ලා දුන්නේ. ඒ නිසා එතෙන්ට ගිය කෙනෙක් මරුණට පස්සේ මොකද වෙන්නේ? ඉඳීද නොඉඳීද කියන ප්‍රශ්නේ තමයි සරුවචනාන්තය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මේක ගිය කෙනෙක් දන්නවා ගිය කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ ලෝකයේ අදාළ තර්ක එකක්වත් එතෙන්ට ගැලපෙන්නේ නැහැ. නමුත් මේ ඉන්න කෙනෙකුට ගිහිලා ඉඳලා ඉන්න පුළුවන්. ඒකට බුද්ධ ශාසනය කියලා කියනවා. බුද්ධ ශාසනය නැති කාලේ ඕකවත් කරන්න බෑ. ඒ නිසා ඒකට යන්න ආපහු එන්න, ආපහු යන්න ආපහු එන්න එතකොට පේනවා මේ දෙක අතර ගැටුමකුත් නැහැ. මේ මේ මේ සම්මත ලෝකයේත් එක්ක පරමාර්ථ ලෝකේ ගැටුමකුත් නැහැ. පරමාර්ථ ලෝකේ සම්මත ලෝකේ ගැටෙන්නේ නැහැ. ඒ නිසා මේ පෞල් කන මිනිසුන්ට භාවනා කරන්න බෑ කියලා හෝ නිවන් දකින්න බෑ කියලා කිසිම තර්කයක් නැහැ. ඕනම කලාකාරී ජීවිතයක් ගත කරන කෙනෙකුට අපේක්ෂාවක් තියන්න පුළුවන්. අපේක්ෂා කළ පමණින් නෑ යන්නේ. ශිල්පෙන් යන්න පුළුවන්. ඒ නිසා මේක පුළුවන් තරම් වශී කරන්න. අවසරයි ගරු ස්වාමින් වහන්සේ මා බොහෝ කලක් සිට භාවනාව දියුණු කර ගන්නට උත්සාහ ගන්නා අයෙක්මි. මුල සිටම මා පුරුදු කළේ කයට සිතගෙන ආනාපානයට සිත යොමු කර බලා සිටීමයි. ආනාපානයෙන් සිත ධාතු මනසිකාරයට හැරි පසුව කම්පන චංචල තත්වයකට පත්විය. මේ කම්පනයන් මුළු ශරීරයේම දැනෙන අතර වරක් පපුවේ විශාල කම්පනයක් ඇති කර බොහෝ වෙලා පැවතී නතර විය. වැඩිපුරම පවතින්නේ හිස ආශ්‍රය කරගෙනය. සමහර වෙලාවට සියුම්ව පවතින මේ චංචල ගතිය පරයන්කයේදී ඊටමත් වැඩිවන අවස්ථා ඉවසාගත නොහැකි තරමට බාලපතල වේ. එහෙත් ඔබ වහන්සේගේ දේශනාවලට ඇහුම්කන් දී මේ දුක්ඛ ආර්ය සත්‍ය බව අඳුනාගෙන ඉවසා සිටිමි. මෙයට දැන්මා පුරුදු වී ඇත. මීට අමතරව ශරීරයේ සියුම් කම්පනයක් වරින් වර ඇතිව නැති වී යයි. එය මිහිරි අත්දැකීමක් නිසා සිත එය සොයා යයි. ආසාවක් ඇතිවේද ඕයි බයකුත් ඇත. මීට අමතරව කලක සිට හිස මුදුනේ සහ පිටුපස දෙපැත්තෙන් යම්කිසි ධාරාවක් පිටවේ. එයින් පීඩාවක් දෙන්නේ නැත. මේ කුමක්ද කියා වරකට සිතේ. මේ කම්පන චංචල ගතිය දෙස දැනට බොහෝ වාරයක් බලා ඉඳ ඇත. වෙනසකට දැනෙන්නේ වරක සුනාමියක් ලෙසද වරක සුළම් පොදක් ලෙසද දැනීමයි. මෙහි මුල මැද අග බැලීමක් නොකරමි. නිකම් බලා සිටීම පමණකි සිදුවෙන්නේ. ඊටමත් සීග්‍රෙන් සිදුවන නිසා ඇතිවීම නැතිවීමද නොපෙනේ. එදිනදා වැඩ කටයුතු කරන අවස්ථාවලදී පවා සිත යෙදුවත් නොයෙදුවත් මේ කම්පනය දැකගත හැකිය. අවධානයෙන් නිතරම මෙය පැහැර ගන්නට බලා සිටින්නක් මෙනි. මාහට තවදුරටත් අවවාද අනුශාසනාවක් දෙන්නේ නම් මගේ ඉදිරි ගමනට විශාල රුකුලක් වේයයි සිතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔමෙක නිකන් අර කම්මලේ ඉන්න බල්ලට එන ගැව්වට ගාණක් නෑ වගේ. ඒක ගණන් ගන්න ගියොත් බල්ලට කියන්නේ නෝ කම්මල් කාරයට නම් ගිහලා පැත්ත කියලා බුදිය ගනින් කියන. ඒක ඒක කිනීරයට බුදිය ගන්න තියෙන ගැව්වට ගාණක් නෑ. ඒක ඌ ගණන් ගන්නෙත් නෑ. ඒ වගේ අපි මේ සෙනගක් එකේ ඉන්නකොට මේවා ගණන් ගත්තේ නැත්නම් අපි විස්සංකොටුවට ගිහිල්ලා දානවා. ගණන් ගන්න ඕන කියලා තමයි පවුලේ කට්ටිය කියන්නේ. ඒගොල්ලන් තියෙන පිස්සු අපිටත් තියෙන්න ඕන කියලා. ගණන් ගන්න නැතුව මං කියන්නේ ගාලල්ලා කියලා ඉන්නේ මොකක්වත් ගාලල්ලා. අම්මා මැරෙන ඉතින් ගාලල්ලා. ඉතින් මොන කරන්නේ? දරුවා මරා ගාලල්ලා. ගෙට ගිනි ගත්තා ගාලල්ලා. ඉතින් කට්ටිය හිතන්නේ පිස්සු කියලා. ඒකයි තියෙන්නේ මේ කට්ටිය නලවන්න බැරිකම තියෙන ඔක්කොටම ඉවසන්න පුළුවන් ගතිය තියෙනවා මම දන්නවා. ඉවසන්න බැරි මේ අල්ලපු ගෙදරත් එක බේර ගන්න <laughs> ප්‍රශ්න තියෙන. ඒ නිසා ඔකට ගණන් ගන්න තු යන්න පටන් අරගත්තොත් අපි විශ්ීමේ ශක්තිය පුදුමාකාර මට්ටමකට පයින්. හැම කෙනෙක් ගාම තියෙනවා. ඒ ගැන මට කිසිම විශ්වාසයක් ඇත්තේ නැහැ. නමුත් මේ එක එක කරන මේ රීසනින් කියලා එකක් තියෙනවා වැඩිහිටි සමාජයේ. උත්තර බඳින ගතිය. ඒකට දාස වෙලා තියෙන්නේ. ඒකට වාල් වෙලා තියෙන අපිට නැත්නම් ඒ ගාණක් ඇත්තේ නැහැ ඒ නිසා මේ ඔක්කොම සුනාමියක් ආවද වඩදියක් ආවද බාදියක් ආවද පුංචිරලක් ආවද කියලා මොහොත දන්නේ නැහැ මොහොතේම තමයි ඔක්කොම හටගන්නේ කොයි එකත් හටගෙන නැතිලා යනවා ටික කාලෙක ඉඳලා ඒක ඇවිල්ලා කියලා ගාණක් නැහැ ඒක නිසා මේවට කතන්දර ගොතන එකයි ප්‍රපංච කරන එකයි මේ අල්ලපු කට්ටිය පටලවා ගන්න එකයි නිසා තමයි ගාගනිල්ල තමයි මේකේ තියෙන්නේ ඒකට හේතුව ජනමාධ්‍යය අපි එක එකනක් ජනමාධ්‍යයක් තමයි. අපිට මොනවා වුණත් නොකිය හිටියොත් ඒ කියන්නේ වෙච්ච එකේ කිසිම ගාණක් නැහැ. අල්ලපු ගෙදරට කියාගන්න බැරි වුණා නම්. ටෙලිවිෂන් එක කොච්චර ලොකු එකක් ගෙදරට කිනවත් වැඩක් නැහැ. අල්ලපු ගෙදරට කිව්වේ නැත්තම් ඉතින් ඔය බල්ල ඇති වැඩක් නැහැ. ඉතින් ඒ නිසා කම්මලේ බල්ලට වෙන දේ වෙනවා. ඉතින් ඉතින් උසෑහෙන දික්කදාද ප්‍රමාණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ දික්කසාදෙට ඕක කන්ඩිෂන් එකක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ගෙදර ගෑණි කියන දේ ඇහෙන්නේම නැහැනේ මිනිස්සයාට. ඒක ඉතින් සාමාන්‍ය දන්නවනේ ඔයගොල්ලනේ. ඒක ඉතින් කන් පිටිබඳ ENT සර්ජන්ට කරන්න දෙයක් තියෙනවා. ගෙදර මිනිහට මොනවා කරොක්වත් ඇයි මට වුණා කියලා. ඉතින් ඒ වගේ එන්න එන්න ගියාම බීරෙලියට වෙන ගායනවා කියන වගේ එනවා. ඒක නිසා ඒ වගේ වෙනකොට ඒ වගේ කට්ටිය ඇසුරු කරලා පැත්ත කරලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් මේගොල්ලොත් එක්ක ඇසුරු කරන්න ගියාම මොනවදෝ sannivedana ප්‍රශ්නයක්. සිද්ධියේ හෝ අදාළ භාවයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේකට සලකන සැලකිල්ල විතරයි. ඒක තන්නේ කරම බලපාන තමන්ගේ ආත්ම විශ්වාසයත් එක්ක විතරයි. ආත්ම විශ්වාසය අඩු කෙනා මැස්සෙක් ඇහුවත් කැස්සක් ආවත් ඉතින් වටේ කර කර කී අන එක එකනගේ අවධානය ඉල්ලනවා. විශ්වාසය ඇති වෙච්ච මිනිහා තප්පයක් කරලා ගියන් කතාවක් මොනවක්වත් නෑ එතන කාට කියන්නේ මොනව කරන්නේ මේක මගේ ඇති ප්‍රශ්නේ ආන්නේ වගේ විශ්වාසය ඇති කරන බුදුන් ගැනවත් විශ්වාස කරන්න බෑයේත් මං කියනවා දාසකමක් කියලා තමන්ගේ ධර්මය ගැන විශ්වාස කරන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන බුදු ගුණේ වඩන කෙනාගේ තියෙන ලැබෙන ආනිසංසයක් තමයි බුදු ගුණේ වඩන කෙනාට තමන් ගැන විශ්වාසය වැඩෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා එච්චරයි අන්තිමට ඉතුරු වෙන්නේ නිසා හැම දෙයක්ම කැප කරලා බලන්න ඔය කොයි දෙයක් කෙරුවත් අටවන්න නැතුව කේන්ද්‍ර ගන්න නැතුව ඉන්න පුළුවන් නම් භාවනා දියුනේ ගරුතර ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව කරමි හුස්ම රැල්ල දිහා බලා සිටිමි එවිට පසුගිය අවුරුදු දෙක තුලදී කීප වතාවක් ශරීරය සැහැල්ලු වී පාවෙනවා වගේ දැනුනි ඒ වන විටම වැටේ කියා බයක් ඇතිවේ එම නිසා ඉක්මනට ඇස් අරිමි. ඉක්මනට ඇස් ඇරෙන නිසා ශරීරයේ සැහැල්ලු ගතිය දැනෙන්නේ තප්පර 10කටත් වඩා අඩු කාලයක් සමහර විට නිින්ද ගිහින් අවදි උනාද කියා සිතෙනවා. නමුත් ශරීරයේ බොහෝ සැහැල්ලුවට දැනුන නිසා නිින්ද ගිහින් නොව භාවනාව නිසා සැහැල්ලු වුණා යයි සිතෙනවා. මේ ගැන ඔබ වහන්සේගේ කාරුණික අවවාදය බැගෑපත්ව එල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේක අර මේ තිගැස්ම නිසා නැත්නම් අලුත් දේ නිසා ඇසරෙනවා කියන කාරණාව මතේ ගිල තියෙන්නේ බලන්න ඇසරියට පස්සේ ඔයි කියන සම්පූර්ණ කඩලා ගිහිල්ලා නැහැ ඒ නිසා හදිසි ඇසෙන් තමන් හිතලා නෙවෙයි ඇසරනට පස්සේ මේ தત્ත්වය මොකද්ද කියලා දැනගන්න ඒ ඉන්නේ ඉරියව්වෙම ආයෙත් එක වහගෙන හේම භාවනා කරනවා කොච්චර ඉක්මනට නැවතත් අර හිරපු තත්ත්වයට යන්න පුළුවන්ද කියන එක උත්සාහ කරන්න කරන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඇද්දක ඇදියට කිසි හානියක් වෙන්නේ නැහැ. ඉස්සල ඉස්සල හානියක් වෙනා වගේ පේනවා. ඇත්තකව නාය පටන් ගත්තොත් අර මට්ටමට බයන්න පුළුවන්. ඒ නිසා ඇද්දක ඇරුණට ගමන්නේ තමන් ඒකෙන් පීඩාවක් ලබන්න එපා. ආය ඇත්තක වහන ආය භාවනා කරලා අර ඇතිවෙච්ච සාමකාමී තත්ත්වයට අයිතිවාසිකම එහෙම නැත්නම් ඒකේ තියෙන ක්ලේම් කරන්න පුළුවන්. මට ආයෙත් එතෙන්ට යන්න ඕන කියලා. ඒක නිසා දැස් ටික වහන ආයෙසරක් භාවනා කරන්න. එතකොට තමයි තේරෙන්නේ හානියක් වෙලා නැහැ කියලා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මෙම වார்த்தාව අද උදයේ සක්මන් භාවනාවේ අත්දැකීම ඇසුරෙනි. මා සක්මන් භාවනාවේ යෙදෙන්නේ ඊටමත් අඩු වේගයකිනි. ඒ දුරක් යාමට විනාඩි 15ක් පමණ ගත වේ. එක් දුරක් යාමට විනාඩි 15ක් පමණ ගත වේ. මා දකුණු පාදයේ උස්සන විට සිත එම පාදයට යොමු කර ඒ පාදයේ එසවීම ගමන් කිරීමත් තැබීමත් ලෙස තුන් ආකාරයක ආකාරයක් නිරීක්ෂණය කළෙමි. ඊට පසු සිත වම් පාදයට යොමු කර පාදයේ එසවීම ගමන් කිරීම සහ තැබීම ලෙස මෙනෙහි කළෙමි. මාහට මේ ලෙස පාද 10ක් 15ක් සිහියෙන් තැබිය හැකිය. පාදයේ තබන ස්ථානවල ගොරෝසු බව වැටහුණි. එසේම සමහර අවස්ථාවල දනහිස් වේදනාව දැනුනි. අවට කුරුල්ලන්ගේ ශබ්ද විටින් විට ඇසුනි. සමහර අවස්ථාවල මාහට කුරුල්ලන්ගේ ශබ්ද ඇසුනේ නැත. මට වැටහුණු ඒ අවස්ථාවල මාගේ සිහිය ප්‍රබල ලෙස පාදයට යොමු වූ ඇති බව. එක කියවෙන්නේ හරියට. සමහර අවස්ථාවල මාහට කුරුල්ලන්ගේ ශබ්ද ඇසුනේ නැත. මට වැටහුණේ ඒ අවස්ථාවල මාගේ සිහිය ප්‍රබල ලෙස පාදයට යොමු වී ඇති බවයි. පළවෙනි ප්‍රශ්නය මා සමහර අවස්ථාවල සක්මන් භාවනාවේදී ඇස් පියා ගතිමි. එයට හේතුව ඇස් දෙකින් දකිනා සමහර රූපයන් නැති කර ගැනීමටය. එය නිවැරදි ක්‍රමයක්ද? ප්‍රශ්න දෙක මාහට අඩි 10ක් 15ක් සිහියෙන් සිත පාදයට යොමු කර සක්මන් භාවනා කළ හැකි වුවත් එය ගැන සෑහීමකට පත්විය නොහැක. සෑම විටම එය මදියයි හැඟේ. මාගේ භාවනා ක්‍රමය දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් මඟ මේ ආත්මයේදීම ලැබේවායි පතමි. මේක ඇත්තටම දිගට කරගෙන ගියොත් උපදෙස් නොලැබුණත් භාවනා දියුණු වෙනවා. මොකද පෙතට වැටලා තියෙන්නේ. කෙසේ නමුත් ඒ හිමීට බැවිදීම විතරක් නෙවෙයි කරගෙන කරගෙන යනකොට ඇඟ හුරු කර ගන්නවා. Tamanට සුදුසු වේගයේ බැලිය යුතු දිර ප්‍රමාණය ඒ නිසා පටන් ගන්නකොට ඇත්තටම අපි ගොඩක් මේ විලංගු ගහලා වගේ හිමීට කරුවට එන්ඩෙන් ඩෙන්ඩින කරන්න දෙන්නේ ඒකට තමන්ට පොඩි ගැස්සීමකදී කොහොමද හදාගන්නේ ඉඳපු ගමන් වේගෙන් ගියොත් මොකද වෙන්නේ ආදි වශයෙන් එතකොට වම බලනකොට වම විතරක් නෙවෙයි දකුණට මොකද වෙන්නේ? වම දකුණ ඔබ බල බල ඉඳි සද්ද නෑ එහෙනවද? වේදනාව නොදැනෙනවද? හිතිලි නොනිනවද කියලා බැලුවොත් අවධානය ගියොත් අරමුණට අනිචවත් තිබුණාට ඒකේ හිත කරදර ගන්න ගතිය වළංගු භාවේ නැති වෙනවා. අන්න එහෙම වුණාට පස්සේ අන්තිමට ඕනේ නම් මේ වම දකුණ බලන ගමන් ඒ සද්ද පිළිබඳවත් යම් ප්‍රමාණයක අවධානයක් අවබෝධයක් ගන්න පුළුවන් ගතියක් එනවා. ඒක පේන්නේ නිකන් සතිය අංජපජල් කරනවා වගේ. නමුත් නිකන් කියනවා සරුවචන් වහන්සේ බම්බයක් මොන බිම බලාගෙන ඇවිදිනකොට ගව්වක් ප්‍රදේශයේ තියෙන හැම සද්දයක්ම හැම මේ දර්ශනයක්ම සර්වඥාසිර වැටහෙනවා කියන්නේ. ඒ තරම් මේකේ අවදියක් තියෙනවා. අවධානය යොමු කරගෙන යන්නේ නම් මේ මෙතන බම්බයක් ඉස්සරහයි. නමුත් වටේටම රේඩාර් ස්කෑන් එක වගේ වැඩ කරනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලා එකකින් පටන් අරගෙන ඊට පස්සේ ඩයිවර්සිෆයි වෙන්න දෙන්න ඕනේ. වෙනකොට අපි අපි ගෙනාවු කර්ම ශක්තිය හැටියට මේක වැඩක හිත තියෙන ගමන් තව වැඩ කියන්නේ වා පිළිබඳව ඕරියන්ටේෂන් එක එන්න පටන් ගන්නවා. මුලදී මේවා කරන්න යන්න එපා. එකක් හරියට අල්ලගන්න අල්ලගත්තට පස්සේ ඒකේ ඉඳලා අන්තිම කරන්න පුළුවන් ඒක වළක්වන්න යන්නත් එපා. ඒක තමයි ඔය කල යුතු දිනුව සඳහා කල යුතු උපදේශය. මේ විශ්වාසයෙන් කරගෙන යනකොට ඒක ඇඟම හදාගන්න වෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාව සම්බන්ධවයි එම දේශනාවේ සඳහන් පරිදි විතක්කවල හැසිරීම මා භාවනාවේදී බොහෝ අත්දැක ඇත. ඊයේ පරයන්කයේදී මූල කර්මස්ථානයේ වූ ආනාපානය සංසිදී මා යම්කිසි සමාධියක සිටියෙමි. සක්මණෙන් පැමිණ ඉඳගත් බැවින් ශරීරයේ කම්පන චංචල බොහෝසේ ප්‍රකට විය. මා ඒ දෙස සතුටින් බලා හිඳ දහවල් ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි එම විශ්ව ශක්තිය අත්විඳෙමි. ගත වූයේ මද වේලාවකි. මා තවමත් සමාධියේය. මනසට අධික ද්වේෂ සහගත උද්වේග කර උද්වේග කර සිතවිලි ගලා එයි. ඒවා චිත්‍රපටයක රූප රාමු මෙන් මා ඉදිරියේ දිස්වෙයි. සමහරට ඒවා පරණ සිද්ධි හා සම්බන්ධය. සමහර ඒවා මනක් කල්පිතය. මා ඔහේ සිදුවන දේ බලා සිටියෙමි. එවිට රාගාධික දර්ශන හා සිතුවිලි ගලා එයි. ඒවායේ ප්‍රබලත්වය කෙසේ දෙයත් ශරීරයේ අවයව ඒවාට ප්‍රතිචාර දක්වයි. මෙම සිතිවිලි හා රූප රාමු මාරුවෙන් මාරුවට පැමිණ නැති වී යයි. කිසිවක් නොසිතා මම ඒ දෙස ඒ දේ අත්විඳෙමි. අත්දැක්කෙමි. මෙම අත්දැකීම බොහෝ වරක් නිවසේදීත අත්දැක ඇත්තෙමි. මුලින් මා වික්ෂිප්ත භාවයකට පත් වුනි. ප්‍රත්‍යවේක්ෂණය කළ සෑම විටම මා ඉහළ සමාධියක සිටින බවට ලකුණු ලැබිනි. මා ඉන්නේ සමාධියකද එසේනම් එසේ වන්නේ කෙලෙස දැයි මගෙන්ම එම නිසා විමසා ඇත පසුව මේ සිතෙහි ස්වභාවය යයි සිතා ඒ දෙස බලා සිටීම පමණක් කිරීමට පටන් ගතිමි. ඔබ වහන්සේ පවසන පරිදි නොකෑම නොකෑමනා දහප දඟ පදුරු පට්ට පදුරා පට්ට පදුරු පට්ට පදුරු සිත. වචන හරියට දන්නේ නැහැ. ඔය කොයි ඉස්කෝලේද විශ්වවිද්‍යාලෙද ගියේ? පෙරදෙනි. ආ ඒක තමයි. ලකා පට්ටපන්දර සිත මේ නොවේදයි මට මොනවට වැටහි. මෙතනින් එහාට භාවනා කරගෙන යාමට උපදෙසක් ගෞරවයෙන් පතමි. ඔබ වහන්සේම කැමැති කාලයක් මෙම සේවාව කරගෙන යාමට සියලු අවකාශ ලැබේවා. සදා සදාකාලික වේවා කියලා ගියපාර රිට්ටිටි කිව්වා එක්කනේ. ඒ කියවන්න සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සන වේලාවේ සරුවත්ංශයේ සඳහන් කරනවා සම්තිමේ සත්‍තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති මගේ හිතේ දැනට කාමච්ඡන්දේ ඇති වෙලාවට මගේ හිතේ කාමච්ඡන්දේ ඇතියයි දැනගන්න. එතකොට ඒක සමාධි ශක්තියක්ද නැත්නම් සමාධි ශක්තියෙන් කාමච්ඡන්දේ දැනගන්න පුළුවන්. සමාධි කියන්නේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය ප්‍රතිවිරුද්ධව තමයි කාමච්ඡන්දේ. එතකොට සමාධි හිතකට කාමච්ඡන්දේ දැක් ගන්න පුළුවන්. අසන්තං වා අසන්තං අසන්තං වා කාමච්ඡන්ද නැත්ති මේ කාමච්ඡන්දෝති පජානති. මගේ ඉතේ කාමච්ඡන්දේ නැහැ කියලා දන්නවා. ඒ දෙකේ වෙනසක් නැහැ. කාමච්ඡන්දේ තියෙනවා කියන දැනුම කාමච්ඡන්දේ තියෙනකොට තියෙනවා කියන දැනුමයි මගේ හිතේ නැහැ කියන එකයි ධර්මානුපස්සනාට ගියාට පස්සේ නැහැ. ඉස්සනම් අපි කාමච්ඡන්දේ දැකපුවම කඥම් මරඤ්ඤම් කටඤ්ඤම් කියලා මරන්න හදනවනේ. මේ දෙකම තියෙනවා තියෙනවා දන්නවා නෑ නෑ බව දන්නවා තිබිලා ගෙවෙනවා දන්නවා එච්චරයි. එතකොට නීවරණ නීවරණ ධර්ම බවට පත් වෙනවා. එතකොට ඒ හිතේ ඒකාග්‍ර භාවයක් තියෙන්න ඕනේ කාමච්ඡන්දයක් තියෙන්න බෑ. නැත්තම් කොහොම මේ වගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නේ? කායන වසනායක නෑ. කායන වසනා කරන්නේ one thing at a time that done well. එකයි එක වැඩකට ඒක හොඳට කරපන්. පස්සේ මේක පුදුම මේ විවිධාංගීකරණයකට ලක් වෙන එක කවුරක්වත් හිතන්නේ නෑ. ඒක හිතන්න කරන ආරාධනාවට තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒකේ තියෙන්න පුළුවන් සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක හොඳ එකකටවත් පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව දෙක තියාන කරගෙන යන්න පුළුවන්. ඒක නිසා ඒක පට්ටවඳුර හිතක් නෙවෙයි මම නම් කියන්නේ ඊටාම කීකරු හොඳ හොඳයි. ඒකනේ පට්ටපඳුර කියන්නේ මේවට මේ චෝදනා කරන හිත නම් පට්ටපඳුර හිත කියනවා. මේ මේකේ මේ කාමයේ තියෙනකොට ඒකාග්‍රතාවේ තියෙන වේ ඒකාග්‍රතාවේ කාමයේ තියෙන බෑ කියලා හිතන හිතක් තියෙනවනම් උන්ද බුදුහාමුදුර අඳුරන්නේ ආරම්භයේදී නෑ තමයි. ඊට පස්සේ අන්තිමට ගියාට පස්සේ ඒ දෙකම තියාගෙන එකකින්වත් ඇදෙන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන් ගතිය තමයි අපි මේ උපේක්ෂාව එහෙම නැත්නම් උපේක්ෂාටත් වැඩිය අශ්ලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ නිසා භාවනා කරගෙන යනකොට අපිට හිතා ගන්න බැරි මහා සර්කස් වගේක් සිද්ධ වෙනවා. මේකට ඉඩ දෙන්න. අපි මේ දන දන දන දන බ්‍රේක් පාගන්න නිසා ක්ලච් පාගන්න නිසායි මේ ගමන හරියට ය아가න්න බැරි. භාවනා නිසින්ින්ද යන්න ගියොත් මේ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ මම මූලික කමඨහන වශයෙන් ආනාපාන සති භාවනාව පුහුණු කරමින් සිටී. සාමාන්‍යයෙන් ඉඳගෙන ටික වේලාවකට විනාඩි 5කට පසු ආස්වාස ප්‍රස්වාසයේ ස්වාභාවිකවම වැටහි වැටහීමට පටන් ගනී. එය වඩාත් ප්‍රකට වන්නේ නාසිකාග්‍රයය. සතිමත්ව නිරීක්ෂණය කිරීමේදී ආස්වාසයේ කෙටි බවත් ප්‍රස්වාසයට සාපේක්ෂකව වැටහේ. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාස සියුම් වේ. ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය දවුණු ස්ථානයේ කිසිම ලකුණක් වැටහෙන්නේ නැත. උත්සාහයෙන් සතිය තුළින් ආස්වාස ප්‍රස්වාස දැනෙන තැන ඉලක්ක කර ගනිමින් පවත්වන විට ටික වේලාවකින් නොයෙක් සිතවිලි වලට පනේ. එය සිතවිල්ලක් බව දැනගත් ක්ෂණයේම නැවත අරමුණක් නැතිව නාසිකාග්‍රයේ සතිය පැවැත්විය හැකිය. පැය පුරාම ආනාපානයේ සංසිඳීමෙන් පසු පැය පුරාම මෙසේ සිතවිලි වලට සිතවිලි වලට සහ නාසිකාග්‍රේට සතිය දෝලණය වේ. සතිය නාසිකාග්‍රයෙන් පිටපැත්ත පිට පැන්න විට කිසි දුකක් නැත. සතිය නැවත නාසිකාග්‍රයේ කෙළවරට එල්ලවන විට සතුටක් දැනේ. කලාතුරකින් නාසය කෙළවර කිසියම් හිරිවැටීමක් දැනේ. එය සතියට සතියට ග්‍රහණය කළ විට මුළු ශරීරය පුරා පැතිරෙන බව දැනේ. සුදුසු උපදෙසක් ලබා දෙන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. යෝගාරේ හිතවිල්ලයි ආනාපානේ වගේ දෙක විතරක් නෙවෙයි එක එක චරිත ලක්ෂණ හැටියට වේදනත් එක්ක සම්බන්ධය පවත්නවා ශබ්දත් එක්ක සම්බන්ධය පවත්නවා මේ විදිහට ආරක්ෂක භූමියේ ඉඳගෙන එනතන් තමන්ගේ ගෝච රාජ්‍යත් භූමියේ ඉඳගෙන ඕනේ කෙලස් තැනකට හෝ කලබල තැනකට යන්න පුළුවන් ගිහිල්ලා ආපහු එන්නත් පුළුවන් ඒත් ගිහිල්ලා ආවට පස්සේ කෙලසිලත් නැති බව තේරෙනවා ඒක නිසා එnde එnde එnde හිත හරියට මේ විපස්සනා අඳුරලා දුනොත් එයා ගිහින්ම සෙල්ලක්කාරකමක් එහෙම නැත්නම් රැඩිකල් වාදී ගතියකට එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට හිතට නිසින්ින්දේ මේ ආර්ය පරිශ්‍රණය කරන්න දෙන්න ඕනේ. අපි දන්න සම්මත ලෝකේ නීති දාන්න යන්න එපා ඒකට. මතක තියාගන්න කොහේ ගියත් නැවත ආනාපානට ගන්න පුළුවන්කම නැත්තම් තමන්ගේ ආරක්ෂක භූමියට ගන්න පුළුවන්කම විතරයි සහතික කරන්න ඕනේ. සහතික කළා හිතට යන්න දෙන්න ඕනේ යන තැන් වලට. එතකොට අපේ පරණ තියෙන psychological wounds එහෙම නැත්තම් තියෙන කරදර ඔක්කොම healing process එකට යන්න පටන් ගන්නවා. සනීප කරලා යාට යන්න දෙන්න ඕනේ සුවසේවාවට. ඒක එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. එතකොට සාමාන්‍ය ජීවිතේ normalize වෙන්න පටන් අරගන්න ඊට පස්සේ තමයි. ස්වාමීන් වහන්සේ වෙලාව දෙකමාරයි. කීයක් තියෙනවද? තව තේනවා 10කට 10කට වැඩි ප්‍රමාණයක්. කීවන්නගේ දෝෂයක්ද මන් දන්නේ. ඊයේ දෙකයි අද 10ක් කරලා තියෙනවා. ඉක්මනට කියවන්නද? මටයි තියෙන ඉක්මනට උත්තර දෙන එක. හොඳයි උත්සාහ කරමු දෙකොල්ල එකතු වෙලා. හොඳයි ස්වාමීන් වහන්සේ. අවසරයි අතිපූජනීය ස්වාමින් වහන්සේ. ඊයේ දිනයේද ප්‍රශ්නයක් යොමු කළ යෝගියෙක්මි. එයට ලැබුණු පිළිතුර තවදුරටත් පැහැදිලි කර ගැනීමට ඔබ වහන්සේගෙන් අවසරයි. මේ දිනවල පරයන්කයේදී මාහට නිතරම අත්දැකීමට ලැබෙන්නේ සිතවිලි හා ඉන චැටින් දඩමලු බව. බහුල යම් ආලෝක ආලෝකයක සහිත හිරිවැටුණු මනසක්. මනසක් බවත් පසුගිය කාලයේ අද්දුටු ගැඹුරු ශුන්්‍යතාවය හා සිතවිලි රහිත තත්ත්වේ නොලැබීම නොලැබීම හේතුවෙන් ธรรมක අසතුටු බවක් බවක් තිබුණද දැන් තත්වයට මධ්‍යස්ත හිත පවත්වමින් එය බාර ගැනීමට හුරුවන බවත් ඒ සඳහා වැඩිපුර උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටීම ඔබ වහන්සේ වෙත ඊයේ දිනයේ යොමු කළ ප්‍රශ්නයයි. එයට පිළිතුරු වශයෙන් ඔබ වහන්සේ උපදෙස් දුන්නේ මා තේරුම්ගත් ආකාරයට පරයන්කයේ දීට වඩා දැන් කළ යුත්තේ එදින්දා ජීවිතයේ ඇලීම් ගැටීම් තත්ත්වයන්ට අපන්නක ප්‍රතිපදාව. එය මම ගෞරවපූර්වකව පිළිගතිමි. අපන්නක ප්‍රතිපදාව අනුගමනය කරන ලෙසටයි. එය මම පිළිගතිමි ගෞරවපූර්වකව. වැඩිදුර උපදෙස් දීම සඳහා සජීවි ලෙස කතා කරන ලෙස ඔබ වහන්සේ ආරාධනා කර සිටියත් මා එයට ඉදිරිපත් වූයේ නැත. ඔබ වහන්සේ විමසූ ආකාරයට මෑතක සිට මගේ චර්යාවේ යම් වෙනස්කම් මටද දැකගත හැකි විය. පෙරමෙන් මම කැමැති විදිහටම පවුලේ අන් අය ක්‍රියා කළ යුතුය යන මතයේ දැන් නැත. එමෙන්ම හැම දෙයකම පර්ෆෙක්ෂනිස්ට් වීමේ ගතියද දැන් නැත. බොහෝ කතා කළ තැන්වලදී දැන් අඩුවෙන් කතා කිරීමට හෝ කිසිත් නොකියා ඉඳීමට සිතේ. මේ ආදී යම් යම් වෙනස්කම් ඇත. ඔබ වහන්සේගේ උපදේශය අනුව වඩා සතිමත්ව අපන්නක ප්‍රතිපදාවේ යෙදීමට මම ඉටාගතිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පිළිතුරෙන් පසු ඊයේ හවස සහ අද මේ දක්වාම කාල පර්යංකවලදී මම ශුන්්‍යතාවය ගැන බලාපොරොත්තු නැතිවම භාවනාවේ යෙදුණෙමි. මම දැන් මෙතන කියා හිඳගෙන සිටින ඉරියව්ව තුළට හිත යොමු කළ ඉතා සුළු වේලාවකින් වෙනදාමෙන් මාත් වෙනදාමෙන් ධාතු ලක්ෂණවත් ප්‍රකට නොවි හොඳින් සතිමත් වූ නිදිමත නැති නමුත් හිරිවැටුණු මානසික තත්ත්වයකට පත් වුනේ. සිතවිලි එයි යයි ඒකාකාරීව අවදියෙන් බලා සිටී. මම බලා සිටනවා කියා තදබල හැඟීමක්ද නැත. නමුත් මා විසින්ද අලුත් සිතවිලි එකතු කරන ස්වභාවයක් ඇත. ඒවා නම් පවුලේ සමීප සමීප සමීප කට්ටියගේ වෙන්න ඇති. සමීපයගේ වියෝවකින් මේ සිත වෙනස් වේද ආදී වශයෙන් පරීක්ෂා කරන සුළු ස්වභාවයකි. සාමාන්‍ය ජීවිතයේදී පෙරදී ඇලෙන ගැටන දේවලින් මේ සිත වෙනස් නොවුනද මේ ඒ සිත වෙනස් නොවුනද පවුලේ දරුවන්ගේ වියෝව ආදී සිතුවිලි රිංගවා බැලීමේදී ඒ හිරිවැටුණු මනසේ තැන්පත් ස්වභාවය කැඩී ඒ සිතුවිල්ල ළඟ නැවතී නැවතේ ඉන්පසු පියවි සෙතටපත් පියවි සෙතටපත් වී භාවනාව නතර වේ. ඒ ආදී වශයෙන් කිරීම වරදක්ද? එය ඇත්තටම සිතට බල කිරීමක් වන බල කිරීමක් මත කෙරෙන ස්වභාවයකින් පාලනයකින් තොරවම සිදුවන්නකි. එමෙන්ම ස්වාමින් වහන්ස මට පැහැදිලි කර ගැනීමට අවශ්‍ය කාරණය වන්නේ මා ඊයේ තේරුම්ගත් ආකාරයට ඒ තේරුම්ගත් ආකාරයේ වරදක් ඇතොත් සමාවන සේක්වා. මා ඊයේ තේරුම් ගත් ආකාරයට පරයන්කයේදී කරන භාවනා මාර්ගයේ දියුණුවට උපකාරයක් නොවේද? එදින්දා ජීවිතයේ අපන්නක ප්‍රතිපදාව පැවැත්වීමෙන් පමණක් මාර්ගය සම්පූර්ණ වේද? මා තේරුම්ගත් ආකාරයේ වැරදියයි මට මේ ලියන වෙලාවෙ සිතේ. එසේනම් ඔබ වහන්සේ අප වෙත අනුකම්පා කර සමා වෙලා මෙය පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී බවත් තෙරුවන් ගේම ආශිර්වාදයක් ලැබේවා. ඉතින් ජීවිතවල දක්ෂ වෙනකොට අර පරියන්කේ දිහම් බෙචර ඒකාග්‍ර භාවයේ ශූන්‍ය භාවයේ ආයෙ එන්න පටන් ගන්නවා. ආයෙ එපිසෝඩ් එකක් යනවා ඇවිස්සිච්ච ගතියක්. ඊට පස්සේ ආයෙ එන්න පටන් ගන්නවා ඔක්කොම වෙදී ඒකත් එකට සාපේක්ෂව එදිනදා වැඩවල සමාජ ඇසුරේ එන ෆ්‍රික්ෂන්ලස් ගතිය එහෙම නැත්නම් ගැටුම් ඇති ගතියත් එන්න පටන් ගන්නවා මේ දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙනවා එහෙම නැත්නම් මට කියන්න තියෙන්නේ මේ යන්නේ නැවතත් එදිනදා වැඩවල සාර්ථකත්වයේ වෙන්න වෙන්න පරියන්කේදී විවේක ගතිය උදේකලාව ශූන්‍ය ගතිය ළඟදීම දහ ගන්න පුළුවන් වෙයි. හැබැයි මේක ඉවරයක් වෙන වැඩක් නෙමෙයි. එකින් එකට එකින් එකට මාරු වෙවි මාරු වෙවි රිෆයින් වෙවි රිෆයින් වෙවි යනවා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ හවස සක්මන් භාවනාවෙන් පසු සිදු කළ පරයන්ක භාවනාවේදී ආස්වාසය හා ප්‍රස්වාසය දිගටම සිදුවන හැටිත් ටිකෙන් ටික එය කැටි වී යන හැටිත් දැනුනි. ඒ අතරතර නාසයේ අග තිබුණු සිහිය උදරයේ පෙම්බීම හැකිලිම දෙසට යොමු විය. ටිකෙන් ටික ආස්වාසය ප්‍රස්වාසය නොදැනෙන විට උකුල් ඇටයේ රිදීමක් ඇතිවිය. ඒ දෙස බලා සිටීමි. වේදනාව වැඩි වන සැටෙත් වේදනාව නැති වී යන සැටෙත් දැක්කෙමි. වරින් වර වේදනාව දැනී නැති විය. මීට පළමු පරයන්කයේදීත් මෙය සිදුවිය. ඒ අවස්ථාවේ පාදයේ දිග හැරීමේ මේ අවස්ථාවේදී උකුල් ඇටයට ඕනා දෙයක් උනාවේ කියලා ඉවසිල්ලෙන් බලා සිටීමේ. වේදනාව ඇතිවන හැටිත් නැතිවන හැටිත් වාර කීපයක් සිදුවිය. එහිදී නාසය අභියස සුලන් රැලි කැරකෙනවා වගේ දැනුනි. සුලන් රැල්ලක් සීතලට නාසය තුළට දිග්ගට ඇතුළු වී දිගට ඇතුළු වී යන අයුරුත් හැමින් හැමින් පිට වී එක සුසුමක් ලෙස යන අයුරුත් දැකගත් දෙමි. එවිට ඇස් ඇර බැලුව විට මා දුටුවේ ඔබ වහන්සේ වන්දනාමාන කරන අයුරුයි. එම පරයන්කෙන් පසු එතනම හිඳගෙන උක්කුල් ලටේට මොකද වුණේ කියලා බලන විට මොනවත් ඒට වෙලා නැති බව දැනුනි. මෙය පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. පහදන්න දෙයක් නැහැ. ඒක ඔහොම නැවත නැවත කරලා බලන එකයි තියෙන්නේ. එහෙම කරනකොට තමයි තේරෙන්නේ මේ ශරීරයේ තියෙන ආශාව සහ ජීවිතයේ තියෙන ආශාව නිසා මැරෙන්න ඉතල දහස්වර මරනවා. ඉතින් කවදා හරි ඒක අතහැරපු දවසේ තේනවා කොහොමද කිරුවත් මැරෙනවා තමයි. නමුත් මේකේ මැරෙන්න ඉස්සලා නිකම්ම අර මරා දානවා. ඒ නිසා ඒකටම තැම්බෙල්ලන එකයි තියෙන්නේ. උගුල්ලට අමාරුනොත් උගුල්ලට බේත් ගෙල්ලා බීලා තනිපෙන්න කියන්නේ. Taman ගණන් ගන්න යන්න එපා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දකුණ වම ලෙස සිහි කරමින් සක්මන් කළෙමි. එවිට දකුණු පාදයේ තබන විට සිරුරේ සියලු බර එම පාදයට යන සැටිත් වම් පාදයේ තබන විට සිරුරේ බර වම් පාදයට යන සැටිත් අත්දැකෙමි. අත්දැක්කෙමි. දැකිමි. එසේම පාදවල විලුඹ පළමුව බිම වදින බවත් පාද ඇඟිලි සියල්ලම ඇවිදීමට කොතරම් අවශ්‍යද යන්නත් පැහැදිලි විය. මා සක්මන් කළ ස්ථානයේ බිම කොන්ක්‍රීට් ලෑල්ලක තිබූ අකුරු වගයක් කියවන්නට ගිය නිසා වම දකුණු මාරු විය. සිත පිටතට ගිය නිසා එය සිදු වූ බව ඒ ෂණයේම තේරුම් ගියේය. පෙරදිනට වඩා අද දිනේ හොඳ සිහියෙන් සක්මන් කිරීමට හැකිවිය. නමුත් හැරෙන අවස්ථාවේ සිට පියවර දෙකක්වත් ගිය විටයි නැවත හරි ලෙස පියවර තැබිය හැක්කේ. සක්මන දියුණු කර ගැනීමට උපදෙස් පතමි. පරයන්ක භාවනාව ස්වාමින් වහන්ස නාසිකාග්‍රයට සිත යොමු කර ආනාපාන සතිය වඩමි. පසුගිය දින දෙකේම සිත මනෝ විකාරයන්ගෙන් පිරී තිබුණි. සමාධිගත නොවිය. නමුත් පසුතැවිලි නොවීමි. අද විවේක දිනයක් යයි සිතා ගතිමි. එහෙත් අද දින පාන්දර 5ට වාඩි වූ විට විනාඩි 5ක් පමණ ගත වන විට ගතවන විටම හුස්ම තුනී වී ගොස් කළු ගෝලාකාර දෙයක් තුලට මා ඇතුල් විය. ඉන්පසු එකින් එක තිර ඇරගෙන ඇරගෙන යනවා මෙන් මා ඒ තුලට දිගින් දිගට ගියෙමි. මෙය අත්දැකීම මට පසුගිය මාස දෙකක පමණ සිටම ලැබමි. සිට ලැබමි. තවත් වරක සුදු පාට තිරයක් මගේ මුහුණ ළඟින්ම දිස්විය. එය මගේ මුහුණ දෙසටම නාසයේ පෙදෙස තල්ලු කරමින් මාව පසුපසට තල්ලු කරන බවක් දැනුනි. ඉන්පසු එය මුහුණත් සමග මගේ ඉනෙන් උඩකොටස ඇඳුමක් ගලවන්නාක් මෙන් ඇඟම ගලවාගෙන උඩට ගියේය. මට කයෙහි පහළ කොටස ගැන සිහි වූයේ එවිටයි. නමුත් අත් දෙකත් දෙපයත් ඒ ආකාරයෙන්ම තිබෙනවා නේදයි දැනුණු සැනින් මෙය මනෝවිකාරයක් ඇයි සිතුවෙමි. එතැනින් අර ඈතර යමින් තිබුණ සිරුර නොපෙනී ගියේය. නැවතත් තුන්වෙනි වර වාඩි වී භාවනාව ආරම්භ කරන විටම ගෝලාකාර බර දෙයක් ඔළුව උඩට පැමිණ ඇඟ අදින්නට හදනවා දැනෙන මෙය මනෝවිකාරයක් යයි සිතා සිටි නිසා ඒ ගැන නොහිතා සිටීමේ එවිට එම අදින ගතිය නැතිවිය. ආස්වාස ප්‍රස්වාස යන්නේ දිග සහ කොට බලමින් තුන්වෙනි තුන්වෙනි වර තුන්වෙනි වර වාඩි වී සිටින විට හුස්ම තුනී වී නැති වී ගොස් මා රවුම් කොරිඩෝවක් තුලින් ඈතට ඈතට යනවා දැනුනි. නැත්ත මම නොගියෙමි. නමුත් ඈතට යනවා දිටිමි. මෙය දෙවරක් සිදුවිය. දෙවෙනි වරගෙන ගියේ ගුහාවක් වැනි දෙයක් තුළටය. මේ අතරතුර මට අමතක කළ අමතක කාල පරාසයක් තිබුණි. නමුත් අවස්ථා නමුත් මේ අවස්ථාවේ මට නිନ୍ଦ නොගිය බව මම දනිමි. සමහර විට එය තීන මිද්දේ ලෙස හඳුන්වන හඳුන්වන අවස්ථාව වන්නට ඇතැයි සිතුවෙමි. මේ කාලය තුල මම එක් අවස්ථාවක ඇස ඇර විනාඩියක් පමණ සිට නැවත ඇස් පියා ගතිමි. එවිට කලින් අවස්ථාවටම එක් විටම සම්බන්ධ විය. තව වරක් මම හුස්ම ගැන සිතා බැලුවෙමි. එතෙක් මා හුස්ම ගැන නැති සැයක් දැනුනි. නමුත් එක්වරම උදරය උස් පහත් වීම දැනුනි. නමුත් ඔබ වහන්සේ නැවත නැවතත් කියන නිසාවෙන් එම පාළු අඳුරු අවස්ථාව ලෙස කම්මැලි උවද ඔහේ බලා සිටීමේ සමහර අවස්ථාවන්හිදී එය පාට පාට තෙරයක් ලෙසද දිස්වේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. <laughs> Eh, ආනපානේ හරි සක්මන් හරි කරනකොට සුවිශේෂ විස්තර බලන්න ගියොත් පොඩි හිත පිට යෑමකටත් ගැසිලා අතාරින්න. සමස්තයක් වශයෙන් බලනකොට හිත පිට ගියට එච්චර දඟලන්නේ නැහැ. ඒ නිසා ඒකත් හිතේ හොඳ ගුණයක් සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තියෙනවා පරිසම්බිදා මාර්ගයේ යම් කිසි කෙනෙක් ආස්වාසේ හිත යොදාගෙන හුදුවට යොදලා ඉන්න වෙලාවේදී හිත ප්‍රස්වාසයේ વિશે කල්පනාට ගියොත් මේ හිත සැලෙයි ඉංජති කම්පති පපඤ්ඤ චංචති කියලා තියෙනවා. හරියට එකලසේ ඉන්න වෙලාවේදී කඹේ ඉන්න මිහය කඹේට තට්ටු කරා වගේ ගැස්සීමක් එනවා. ඒ හොඳ හිත සුසර වෙන වෙලාවක්. එහෙම එහෙම කර කර සමාහට ගුණාත්මයට වැඩනවා සමාහට ප්‍රමාණත්වයට වැඩනවා. ඉතින් ඒක ඇත්තටම පාලනයක් නැහැ යෝගාවචරයට. යෝගාවචරයට තියෙන්නේ මේක කාය ජීවිත নিরপেক্ষව යන්න ආරින්න. එතකොට අර විදියට ගල් ගුහවල් දෙන් ගොඩාක් දේවල් පෙන්වනවා මේ අපේ හිත කතා කරන්නේ මේ උපමා රූපක මාර්ගයෙන්. එයාට කලින් දාලා තියෙන උපමා රූපක වලින් තමයි එයා කතා කරන්නේ. ඉතින් ඒකට තේරෙන්න ගන්නවා මෙයා දැන් විවේක වෙලා තියෙන්නේ. පුළුවන් තරම් බාධා කරන්නේ නැතුව මොන කතන්දර කිව්වත් ඒකට යන්න අරින්න නැත්නම් ඒ විවේක වෙච්ච තැන හොඳට පදම් වෙන්න අරින්න. සීසන් වෙන්න අරින්න. එතකොට එයා දැනගන්නවා ඊගාවට ගන්න ඕනේ තැන. අපි අපි මොනම දෙයක්වත් ඔලුවට දාන්න යන්න නරකයි මේ වෙලාවට. ජනාතේ යන්න ඉඩ පහසුකම් සලසලා දීමට අපි කියන අනුග්‍රහ කරනවා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පාරයන්ක ගතව ආනාපාන සතිය වඩද්දී පහස සඳහන් ආකාර දෙකකට මම මුහුණ දෙමි. මේ අත්දැකීම ලැබෙන්නේ ඊටාම යෝග්‍ය පරිතර සාධක යටතේය. එක් අවස්ථාවක් ආනාපානයේ ලක්ෂණ ඊටාම හොඳින් නිරීක්ෂණය කරමි. ආස්වාසය ප්‍රස්වාසය දිග කෙටි සියුම් ගොරෝසු ආදී ටික වේලාවකින් ආනාපානයේ කම්පන චංචල රාශියකට කැඩී බිඳී යයි. වේගයෙන් කම්පන චංචල දැනේ. අතරින් පතර ලාවට ආනාපානයේද දැනේ. ක්‍රමයෙන් කම්පන චංචල නැති වී යයි. මේවා දැස ඊ타මත්ව ඊ타මත්ව ඊ타ත්ම සතිමත්ව බලා සිටිමි. කිසිදු බාහිර දෙයකින් සිත විසිරීමක් නොවේ. සියුම් ලෙස බලා සිටින විට ගලා යාමක් සන්තතියක් ලෙස ඉදිරියට යන බවත් වරහන් ඇතුලේ ගඟක ජල කඳක් නිසල්මනේ ගලා යන්නක් මෙන් බොහෝ වේලා මේ දෙස සතිමත්ව බලා සිටිමි. සිත කය ඇති බවක්ද නොදැනේ. සිත කය ඊටාම සංසුන්්‍ය. දෙවන අවස්ථාව ආනාපානයේ පෙරසීම ඊ타මත් හොඳින් නිරීක්ෂණය කරමි. ආනාපානයේ ඊ타මත් සියුම් වී නොදැනී යයි. මතකයේ ඇත්තේ ආනාපානයේ සියුම් වී සියුම් වී සියුම් වන බව පමණි. විනාඩි 40 පමණ 45ක් පමණ ගිය විට නැවත සිත අවදි වේ. හිස් කාල කාල පරිච්ඡේදය ගැන කිසිම දැනීමක් නැත. ප්‍රථමයෙන් විස්තර කළ අවස්ථාව එඳහිට සෙනඟක් මැදදී ස්වභාවකදී පවා එඳහිට අත්දකිමි. එවිට ආනාපානයට සිත යොමු නොකර එම අවස්ථාව මතුවේ. එනම් ඕනෑ දෙයක් ඕනෑ දෙයක් දෙස හිස් බැල්ලෙන් හිස් බැල්මෙන් බලා සිටීමට මේ පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් කරන මෙන් ඊටමත් ඕනෑකමින් එල්ලා සිටිමි. වස්තු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාටිකල්ස් දිහා බලන්නේ හිටියොත් ඒ සට ඒ අධ්‍යයනය ඉවර වෙන තැන හිස්තන පේන්න පටන් අර ගන්නවා. ඒ නිසා හිස්තන බලන්න යන්න කියලා බුදුහාමර කියන්නේ තියෙන වස්තු තියෙන ද්‍රව්‍ය තියෙන පාටිකල්ස් බලන්න කියන. ඒකට හිස්තන තමයි යන්නේ. ගියාට පස්සේ මේ පාටිකල්ස් තියෙන හිස්තනක හිස්තන තියෙන පාටිකල්ස් තියෙන තැන කියලා මේ දෙක දැකපු කෙනාට බලන ඕනම දෙක හිස්තන නොබල ඉන්න බැරි තැනකටපත් වෙනවා. එතන ගියාට පස්සේ ඒ නිසා ඉස්සල්ලා බුදුරජාන්ස කියන්නේ අරමුණ අරගෙන භාවනා කරන්න. එතකොට රූපේ භාවනා කරනකොට අරූපෙට හිත අරූපේ දැක්කට පස්සේ බලන බලන හැම දෙයකම කොයි මොන මායම් කරලා පෙන්වන්න හදුවත් ඒ දින කොම්බේ පේනවා. හිස්කතිය පේනවා. ඒ නිසා ආය දවසෙත් පටන් ගන්නකොට රූපෙන් පටන් ගන්නවා. අරගෙන ගියල වෙලා එයාට හිස්කතිය එන්න පටන් අර ගන්නවා. ඒක එකලස ආවට පස්සේ තමයි හිස්කතිය පේන්නේ. රූපේ තමයි ඒකට යන පාර. ගරුතර පූජ්‍ය පාදයාණන් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ වූ ආස්වාස ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි භාවනා වාර කිහිපයකදීම සිත රැඳවීම බෙහෙවින් අසීරු බවක් පෙනී යයි අරමුණින් බැහැරවීම සිදුවේ වීරය දරුවද සිත අකර්මණ්‍ය බවකටම යොමු වෙයි සිත රැඳවිය හැක්කේ ඊතා සල්ප වේලාවක් වන අතර අරමුණ පිළිබඳ දැනීමද බෙහෙවින් සියුම් හෝ අප්‍රකට ස්වභාවයක් දරයි. අද උදෑසන දෙවන පරයන්කයේදී පමණක් විනාඩි කිහිපයක් පමණ අරමුණේම රඳවා තබා ගැනීමට හැකිවිය. ඒ වේලාවේදී ආලෝක සංඥාවද වඩා ප්‍රකට දීප්තිමත් ස්වරූපයකට පත්ව ක්‍රමයෙන් එය කුඩා කුඩා වෙන්න වන්නක් මෙන් දැනි දැනේ කුඩා කුඩා ප්‍රදේශය තුල වර්ණ වෙනස් වීමක ස්වභාවයක්ද ඒ තුලට ඇතුළු වීමක් වන්නාක් මෙන් දකි මෙන් දැනි ක්‍රමයෙන් යානයක වාගේ ක්‍රමයෙන් ඊතා සෙමින් ඉහළට එසවෙන්නාක් මෙන් දැනමින් පැවතිනේ අරමුණ කෙරෙහි සිත රැඳී පැවති අතරම එය එලෙස ස්වල්ප වේලාවක් තිබෙද්දී ශරීරයේ විශාල වෙනස්වීම් දැනෙන්නට විය. ඇඟ ඇතුළත සීතලක් වගේ හිරිගැඩු පිපෙන්නා වාගේ ශරීරේ පුරාම විවිධ විවිධ විදියේ වේදනා තනින් තන මතුවෙන්නාක් මෙන් දැනි දකි දනි සල්ප වේලාවක් වේලාවක් ඒ ඉවසාගෙන අරමුණ තුලම සිත රැඳවීමි. එවිට ක්‍රමයෙන් ආස්වාස ප්‍රස්වාසය සිදු වෙමින්ම ඒ සමගම පහළට බසින්නාක් මෙන් දැනෙන්නට විය. සැක බිය මුසු ස්වરૂපයක් ඇතිවිය. මේ කුමක්දයි මට සිතාගත නොහැකි. එවන්නක් වන්නේ ඇයිදයි එයට භාවනාවට අදාළ තත්වයක් අදාළ තත්වයක් වේද සක්මන් භාවනාව සරල මට්ටමේ සිට ආරම්භ කරමින් රූප වේදනාවන් ආදීහි ඇතිවීම නැතිවීම දකින අතරම අනිත්‍යතාව වගේම වේදනා දුක්ඛ සහගත බව මම මගේ මගේ ආත්මය නොවන බවද සිහිපත් කළෙමි. ප්‍රශ්න අංක 1 මූල කර්මස්ථානයේ සිත පිහිටුවා මූල කර්මස්ථානය සිත පිහිටුවා ලීමේ ගැටලුව විසඳාගන්නේ කෙසේදයි යන්න මා තුළ බලවත් පවතින ප්‍රශ්නයයි සක්මනේදී නොමර 2 සක්මනේදී එම මෙනෙහි කිරීම වඩාත් අර්ථවත්ව කරන්නේ කෙසේදයි පහදා දෙන්නේ නම් මනවයි සිතේ තෙරුවන් සරණයි මූල කර්මස්ථානේ වැටෙන්නේ නැහැ කියලා භවනා නොකර ඉන්න එපා. ඒක ඉතාමත්ම වැදගත් වැටෙන වෙලාවේ විස්තර සහිතව වටහා ගන්න. හැම වෙලාවෙම භවනාව සිද්ධ වෙන්නේ සංසන්දනාත්මකව. ඒ නිසා වැටෙන්නේ නැති වෙලාවත් කරලා බලන්න. ඊටසේ වැටෙන වෙලාව වෙනකොට හුඳු උනන්දුවක යන්න පුළුවන්. සක්මනේ කරන වෙලාවෙදිත් මේ සක්මන පුළුවන් තරම් අනායාසයෙන් වෙන තැනට යන්න ආරින්න. විතර හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හුරු කරලා හුරු කරලා අනායාසයෙන් මෙතනට ගියාට පස්සේ තක්මනින් වෙන්න ඕන ටික වෙනවා. ඇති නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. නිවේදනයක් තියෙනවා. අර ඉංග්‍රීසියෙන් කියපේක සිංහලෙන් කියන්න කියලා තියෙනවා. කාරුණික නිවේදනයක්. සංවිධායකයන්ට යම් යම් හේතුන් සඳහා ඔබව දුරකථයෙන් සම්බන්ධ කර ගැනීමට සිදුවිය හැක. මේ සඳහා ඔවුන් භාවිතා කරන්නේ කාමරයේ සවිකර ඇති දුරකථනයන්. එම දුරකථන සමහර විට විසන්ති කර ඇත. එසේ විසන්ති කර ඇතනම් ඒවා කරුණාකර අදාළ සොකට් එකට සවි කරන්න. එච්චරයි. සර් ප්‍රශ්න කීයක් කල් දානවද? බෝ වෙන එකක් නැහැ නේ. <laughs> අපි ප්‍රශ්න හතක් කල් දානවා අපි ඒකට සමාවිල්ලනවා. අපි ඒකට මේ අනිත් දවසේ එකෙන් පටන් ගන්නවා කියන එකෙන් මේ කම්පන්සේට් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.